අවස්ථයි ගෞරවනීය සංගරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට තවත් බ්‍රහස්පති දවසක් එළඹිලා තියෙන්නේ අපි මේ ටික නිසන වනේ මේ ආරණ්‍ය සතිපතා පාත්‍ර ධර්ම දේශනාවට වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා සීලමු දෙනා වහන්සේලාත් පාසක මහතුරුත් ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවතුමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉද භික්කවේ භික් අර අසුතවතෝ පුතුජනෝ විඥානං ඡායතනං විඥානං ඡායතනන්ති සංජානාති තී අවසරයි ගෞරවනීය ස්වාමින්වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අප මේ සබ්බදම මූලපරියාය සූත්‍රයේ තියෙන මේ විඥාණය කියන මිනිස්සු පටලවලා තේරුම් ගන්න තේරුම් ගත්තොත් සංසාරයට වැටෙන හරියෙන් තේරුම් ගන්න පුළුවන් හරියට තේරුම් ගත්තොත් ප්‍රතිපදාවට හෝ නිවනට වැටෙන සන්දර්භය ගැනයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ විඥානං ඡායතනෙ කියන තැනට එnde ඉස්සර වෙලා යෝගාවචරයා අපි කිව්වොත් නැත්නම් අසුතවත් පු탁ජනයා පටවියාපෝ තේජෝ කියන එක ගැන පොඩ්ඩක් අඳුන්ලා දීලා ඒ පටවියාපෝ තේජෝ ඔක්කොම එකතු කරලා සමස්තයක් වශයෙන් මතුවී පේන භූත කියන වචනේ පෙන්නලා භූත කියන්නේ පහ හතර මහ භූතයෝ භූත ඊට පස්සේ ආකාශය පෙන්න භූතයට සාපේක්ෂව අద్භූත කොටසක් තමයි ආකාශය කියලා කියන්නේ පේන්නේ පැටලෙන්නේ අජටයි ආකාශයි ඒ අජටවකාශයේ පෙන්ලා ආකාශයේ තේරුම් ගත්තට පස්සේ විඥාන ඡායතන කියන තන්දිස්ථානයක් බුදුජානනාංශයේ පෙන්වනවා. ඒ මොකද එතකොට මේ යෝගාවචරයා නැත්තම් මෙතන නම් ගන්නනේ අසෘතවත් පුතඥයා ධර්මයක් අහලා ධර්මයේ හැසිරීලා කල්යාණ මිත්‍රෝ දැකලා සත්පුරුෂෝ දැකලා එයා දැන් භාවනා මාර්ගයේ ගමන් කරන කෙනෙක්. ඇත්තටම ඒ කොටස සුතවතු ආර්ය ශාවකෝ ගැන ඉන්නේ මේ අසෘතවත් පුතඥයා කිව්වට පස්සේ. ඉතින් අපි මේ වෙලාවේ මේ දෙකම සංසන්දනාත්මකව ගෙනියනවා. මොකද අපේ තියෙනවා තාමත් අසුතවත් පෘ탁ජන කොටසකුත්. අපි ළඟ තියෙන කොටසක් සූතවත් අධිය සාහකගේ භාවනා කරපු අත්දැකීම් ටිකකුත්. ඉතින් ඒ නිසා අපි බලන්නේ මේ සූත්‍රයේ අර විදියට මූල ධර්මානුකූලව විකාශය වෙලා ගියාට මේ දෙක අතර සංකල්පයක් අරගෙන සංකලනයක් අරගෙන අපි කොහොමද අපේ තියෙන දැනුමට තව මේ විඥානයේ පිළිබඳ තියෙන අවබෝධය වටහාගෙන මේ ඒ අවබෝධය නිවන දිහාට යොමු කරගන්න කියලා. ඉතින් ඒ නිසා විඥාණය මෙතනදී ක්‍රියාත්මක වෙන්නේ යෝගාවචර පැත්තෙන් බලනකොට මේ භූත කොටසද කැමැත්ත අභූත කොටසද කැමැත්ත කියලා මේ දෙක දෙකට බෙදලා විඥාණය අපි ගමනක් කරගියා. භූත කොටසට කැමැති එක්කන ආනාපානේ පේනකන් සතුටුයි. කය පේනකන් සතුටුයි. ආනාපානේ නොදෙනී ගිය ගමන් වෙහෙසටපත් වෙනවා. කය නොදෙනී යනකොටම ක්ලාන්ත ගතිය වලටපත් වෙනවා. වෙහෙසටපත් වෙනවා. අසාත්මක ලක්ෂණ වර්ගයක් පහල කරනවා. තව කට්ටියක් ඉන්නවා ආස්වාස් ප්‍රසවාස කියන්නේ කරදරයක්, කය කියන්නේ කරදරයක්, ආස්වාසි කිවෙනකම් බලන ඉන්නවා. ආස්වාසයේ ගෙවිච්ච ආස්වාසය ආයමතුනොත් කරදරයට ගන්නවා. ආය කය පින්නොත් කරදරයට ගන්නවා. ආය ශබ්දයට කරදරයට ගන්නවා. වේදනාව කරදරයට ගන්නවා. ආන්නේ විදිහට භූතය හොඳයි අභූතය හොඳ නැහැ කියන જાතියක් කියනවා. අභූතය හොඳයි භූතය හොඳ නැහැ කියන දෙකක් අපේ හිතේ කොයි වෙලාවෙත් තියෙනවා. ඒ ඒක මේ භාවනා කරලා එන එකක් නෙවෙයි. ඒ හිතේ හැටි. එහෙම නැත්නම් අපිට වාදයට කියන්න පුළුවන් අභූතේ වැටෙන්නේ භාවනා කරපුවාට විතරයි කියලා නෑ එහෙම කන්නේ. ඕනම අසුතවත් පුතඥෙක් අභූතේ දන්නවා. එයා ඒක গুপ্তයි කියලා බයයි කියලා පිටිතුල් ගැට ගහ ගහ තොවිල් නටනට පිරිත් කිය කියා ඒ අර අද්භූත කොටසට මූණ දෙන්නේ ඒක දෙයයන් අංශයට බාර දෙනවා. සාසනෙට බාර දෙනවා. ගමේ පන්සලේ හාමුදුරන්ට බාර දෙනවා. එම් බැරි නම් අවමංගල්‍ය අධ්‍යක්ෂ කරන්න බාර දෙනවා. අත තියන්නේ යන්නේ. ඒ විතර බයයි. ඒ බය නිසා ප්‍රතිපදාවෙන් හරි කමන්නේ අද්භූත කොටසට කිට්ටු කරනකොට අර බය සංසාරේ ගినాපු අර බය ඉස්මතු වෙලා මම පස්ස ගන්නවා. ඒ නිසා සරුවචාන්සේ බය කියන්නේ කෙලස් කියලා නම් කරලා තියෙනවා. ඒ නිසා භාවනා කර කර කර යනකොට කෙනෙක් අරූපේ නැති වෙලා අරූපට යනකොට බයයි. තව කෙනෙක් අරූපේ නැති වෙලා රූපමත් වෙනකොට චෝදනා කරනවා බයයි. මෙන්න මේ දෙක කාට හරි භාවනාවේදී නිතර නිතර මේ දෙක අතර තට්ටු මාරු වෙනකොට මෙතන දෙකක් හදාගෙන රණ්ඩු සරුවලයක් හදන්නේ විඥානය කියනක කියලා දෙන්නයි මතක් කරන්නයි මගේ මතේ ඉදිරිපත් කරන්නයි මම මේ කතා කරන්නේ. ඉතින් ඒ නිසා කහට හරි තේරෙනවා නම් සෑහෙන දුරට භාවනා කරලා අරමුණත් මූල කර්මස්ථානයේ තේරුම් ගන්න ඉරියව්වෙත් හිත හොඳට පටල වෙලා ඉඳලා යම් වෙලාවක ඉරිය අරමුණ නොදැනෙන නොතීරණ තත්ත්වයටපත් වෙනකොට අපි හිත අපහසුවටපත් වෙන හැටි. හිත වෙහෙස තත්වයකටපත් වෙනවා. පදනම් විරහිත තත්වයකටපත් වෙනවා. ආනේ මට්ටමට එනකොට තමන් රූපේ හොඳයි අරූපේ හොඳ නැහැ කියන මතයේදී ඉන්නේ. දැන් අරූපේ හොඳයි රූපේ හොඳ නැහැ කියන මතයේදී ඉන්නේ කියන එක යෝගාවචරයාගේ කමඨහන් වார்த்தාවට දාන්න තරම් කමඨහන සුද්ධ වෙලා තියෙනවනම් විඥානේ බෙල්ගාවිම අල්ලගත්තා වගේ. ගොව දෙනෙක් යෝගාවචර විඥාණයට අත තියන්නත් බෑ. ඒ මොකද හේතුව ඒක දේවත්වයෙන් සලකනවා. නමුත් ඒක අපිට වසලත්වයෙන් සලකන්නේ. විඥාණය අපිව වසලෙක් කරගන්නවා. දාසෙක් කරගන්නවා. බත් බැලෙක් කරගන්නවා. බත් බූසෙක් කරගන්නවා. නාශන දාගත්තු මීහරකෙක් බාටපත් කරනවා. එයා අදින අදින අතට අපි යනවා. ඉතින් ඒ නිසා කොයි වෙලාවකරි සර්වචනාංශයේ මේ සබ්බ ධම්ම මූලපරියාය සූත්‍රය මතක් කරන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වශී කරගනිමින්. ආකාශය වශී කරගනින් විඥානේ වශී කරගනින්. එතකොට ආකාශයට දෙහිත යන්නේ පටවියාපෝ තේජෝ වායු කියන භූතයට දෙහිත යන්නේ කියන දෙක ඔය කොයි එකත් විඥානයේ විසින් මවන ලද දෙයක් මිස විඥානයේ විසින් දෙපැත්තට පැත් කරලා මේක හොඳයි මේක නරකයි කියනවා මිස විඥානයේ විසින් මේක සදාචාර සම්පන්නයි මේක සදාචාර විරෝධී කියනවා මිස ওই දෙක අතර කිසිම වෙනසක් නැහැ. කොටිම්ම කියනවා නම් මේ පේන රූප සද්ද ගන්ධ රස ස්පර්ශ අතර වෙනසක් මූල කර්මස්ථාන සහ අනිකුත් කර්මස්ථාන අතර වෙනසක්වත් නැහැ මූල කර්මස්ථානේ ගෙවෙන පැත්ත හොඳට වශී කරගත්ත කෙනාට මොකද මූල කර්මස්ථානේ යම් වෙලා ගෙවුනොත් කායත් ගෙවෙන සද්දත් ගෙවෙන වේදනාත් ගෙවෙන හිතවිලිත් ගෙවෙන ඔක්කොම එකම හැඳ කැඳ ඇලිය හැඳි ගෑවෙනවා ඉතින් ඒකට යෝගාවචරය බය ගතිය අරූපෙට තියෙන බය තව කෙනෙකුට විවේකීව අරු වෙනකොට සද්දයක් ආපම ඒකට තරහ යනවා මාට අපරාධ තිබුණ සමාධිය කරනවා අපරාධ සතිය ගන්නවා අපරාධ මං කරකොලත ඇරියා වගේ ෂෝක් එකට මං මේ විවේකීව උදේකලාව පිරිච්ච ගතිය හිටියා සද්දයක් ඇවිල්ලා කඩනවා කිය. ඉතින් ඒ කියන්නේ අරූපෙට කැමති රූපෙට කැමති නැහැ. ඉතින් මේ දෙක පෙන්නකොට ඕනම කෙනෙක් වාද කරන්න පුළුවන්. ඕනම කෙනෙක් කියන්න බෑ බොහෝ විවාද කරන්න පුළුවන්. ඉතින් මේ භාවනා කරනකොට කරනකොට සංහිඳියාවකට, තැම්පත් වීමකට, තුනී වීමකට, සියුම් භාවයකට කැමති වෙනවා නම් රූප ඔක්කොම ගෙවිලා යන එක හොඳයිනේ. ඉතින් එහෙම වෙන එක ඒ කියන්නේ රූපේ ගෙවිලා අරූපයට යන එක හොඳයිනේ කියලා. ඉතින් එහෙම තමයි ආධුනිකයා භාවනාවේ ප්‍රතිපදාවේ සමත ක්‍රමයේ ඉදිරියට යනකොට ඒක තමයි පුරුදු කරන්නේ. අපි රූපයක් හිතට දීලා රූපෙට හිත වද්දලා ඒ රූපේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවන් වෙලා අරූපෙට යන්න හදනවා. ඊට පස්සේ අරූපෙත් හොඳට හිත වශී කරනවා. ඒ වශී කරනකන් යෝගාවචරයට අරූපය කියන එක භාවනාවෙන් උපේන දෙයක්. භාවනා ප්‍රතිපදාවේ දියුණුවක්. නමුත් රූප අරූපයේ හොඳට වශී කරගත්තට පේනපත පේනවා භාවනා නොකරත් අරූපේ තියෙනවා අපිට ඒකට බයක් තියෙනවා. අපිට ඒක අසරණ බවක් තියෙනවා. පාළු ගතියක් තියෙනවා. කම්මැලිකමක් තියෙනවා. මම නැති වෙනවා. ඒ නිසා අපි මෙතෙක් කල් තිබුණා අරූපෙට බීතිකාවක්. ඒක গুপ্ত ධර්ම කියලා කිව්වා. විශේෂයෙන්ම විද්‍යාලෝකේ බයයි. විද්‍යාලෝකේ කතා කරන්නේ අත ගහන්න පුළුවන් දේවල් ගැන. පරිශ්‍රණය කරන්න පුළුවන් දේවල්. ඒ නිසා ඔක්කොම මේගොල්ල අරූපය කූඩ දෙයක්. ඒක දෙයයන්ාචර බාර දුන්නා. විද්‍යාව රූප දෙයක්. ඒක විද්‍යාඥයෝ බාරගත්තා. ඉතින් ඒක නිසා ඔය රානේ ඩෙකාට් කියන මිනිසයා දීපු අදහසකින් තමයි මුළු විද්‍යාවම දියුණුනේ මේ පටහිර. ඒගොල්ල කිව්වා නොපෙනෙන දේවල් ටික පල්ලියට දෙන්න. පේන දේවල් අපි පරිශන කරමු කියලා. ඊට පස්සේ විද්‍යාඥයා භෞතික විද්‍යාඥයෙක් වුණා. භෞතිකත්වයේදී අපි ගොඩක් දුර දිග ගියා. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අද ඉන්නවා තැනක පේන පටන් ගන්න තිනවා රූපය මෙහෙ වෙන්නේ අරූපෙන් කියලා. ඒක තමයි ක්වොන්ටම් ෆිසික්ස් වල කියන්නේ. ක්වොන්ටම් ෆිසික්ස් වල කියනවා උඹට හිත ගිය තැන ආදරජ මාලිගාව සෑදේ. හිත මොකද්ද කියන්නේ? හිතට ඕන නම් රූපය අරූපයක් කියලා පෙන්වන්නත් පුළුවන්, අරූපය රූපයක් කියලා පෙන්වන්නත් පුළුවන්. රූපය හොඳයි, අරූපය හොඳ නැහැ කියලා කියන්නත් පුළුවන්, අරූපය හොඳයි, රූපය හොඳයි කියන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වෙනසට යනකම් අද විද්‍යාව ඇවිල්ලා තියෙන නිසා විද්‍යාව තුළින් විශාල පාරිභාෂිත ශබ්දමාලාවක් එළියට දාලා තියෙනවා. ඒ ටික ඉගෙන ගන්නකොට මේ බුදුරජාන් වහන්සේ පෙන්වන්නට හදන දෙයට යම් රුකුලක් ලැබෙනවා. ඒක නැතුව බුද්ධහමට ඉන්න බෑ කියන එක නෙවෙයි මම මේ කියන්නේ. බුද්ධහම මෙතෙක්කොලත් හිටියා. නමුත් අද විද්‍යාවේ මේ ටික පෙන්ලා දෙනවා. හිත යොදලා බැලුවොත් ඒ බලන බලන දේ ඔබට පේනවා. දී දීගේ කසාදේ කැඩෙන කසාදයක් නම් හේවණල්ලත් ඇදලා තමයි පේන්නේ. හේවණල්ල ඇදලා පේනවනම් ෂුවර් කැඩෙන දීගා. හිත ගියේ කොහෙද? ඒක රසයි. ඒක තමයි උඹේ ලෝකේ. ඒක නිසා උඹේ ලෝකේ හදාගෙන තියෙන්නේ උඹේ විඥාණයට පොහොර දෙන්නයි. නමුත් විඥාණය කවදාකවත් නිවන් දකින්නට කැමැතිද? විඥාණය කවදාකවත් සුභ සිද්ධියකට කැමැතිද? නැහැ. විඥාණය කියන්නේ තමන්ගේ බලය තහවුරු කරන, જાතිය බෝ කරන්න හදන එකක්. ඒක තමයි මේ සාමාන්‍යයෙන් මොකද්ද විඥානයේ න්‍යායපත්‍ර කියලා ඇහුවොත් තියෙන්නේ අරසව සහ જાතිය බෝ කිරීමයි කරන්නේ. ඒ නිසා විඥානයේ ක්‍රියා කරන හැටි ඔක්කොගෙම එකයි. જાතිය වශයෙන් තමයි බලන්නේ. පුද්ගලයා වශයෙන් උඹ නිකන් යන්ත්‍රයක් විතරයි. උඹ ලිංගික යන්ත්‍රයක්. උඹට තියෙන කටයුත්ත කරපන්. එතකොට විඥානය ඔබට සලකයි. ඊට පස්සේ උඹ නිකන් අපල විසි කරපු උද්දණ්ඩක් වගේ උක්‍රොඩක් වගේ විසිකොල දාන. කාමයේ ආරය ගත්තට පස්සේ. ඒක 55න් පස්සේ ඔය කවුරුත් කොම්පෝස්ට් වලට විතරයි තියෙන්නේ. කිසි වැඩක් නැත්තේ නෑ. ඊට පස්සේ භාවනා කරන්න පුළුවන්. ඊට පස්සේ කාම ලෝකයෙන් ඇති වැඩක් නෑ. ඉතින් අන්නේ වගේ තියෙන විඥානයේ න්‍යායපත්‍ය තේරුම් ගන්න නම් බුදුරජාණන් වහන්සේ ඒක දැනගෙන සඳහන් කරා. ජීවිතේ පටම යාමේදීම කලුක ස්ටිබියදීම භද්‍රය අවුණේදීම විඥානේ පොඩ්ඩක් පච කරලා දාන්න. විඥානේ පච කරන්නේ මොකද්ද? රූපයෙන් පොඩ්ඩක් ඈත් වෙන්න. වේදනාවෙන් පොඩ්ඩක් සම සමසිතට යන්න. සැප දුක් නැතුව අදුක්කම සුඛ වේදනාවේ හෝ සැප දුකට ඉච්චර සැලෙන්නේ නැතුව සංඥාකරණය. මේ දේවල් අඳුනා ගන්නා ගතිය මේක මෙහෙමමයි නිට්ටයයි සුඛයි සුබයි කියන ගතිය වෙනකොට සංඥාවක් තියන්න අනිච්ච සංඥාව. ඒකෙම වෙන්න පුළුවන්. මේ වෙලාවට තිබුණාට කමන්නේ ඒ නම. නමුත් මේ නම හැමදාම පටබඳින්න බෑ. ඊට පස්සේ අමාරුම කෑල්ල තමයි මේකේ සංස්කාර කෑල්ල. මොකද විඥාණයට තන්නේ කර ලනුව දෙන්නේ හරියට රජ්ජුරවණ්ඩ පුරෝහිතයා වගේ. පුරෝහිතයා ඇවිල්ලා බ්‍රාහ්මණ පවුලකෙන්. එයාට රාජ්‍ය බලේ නැහැ. හැබැයි රාජාසනේ මේ රාජසභාව අනිවාර්යම ස්ථානයක් තියෙනවා. රජුණන්ට ඕන ප්‍රශ්න රජුණන් විසඳන්න බැනම් දෙන්නේ යාට තමයි මේ පුරোහිතයාට දීපු විනිශ්චය පිළිබඳවත් පුරোহিත අහගෙන ඉන්නේ. ඊට පස්සේ කියනවා ඔහොම රාජ්‍ය පාලනය කරන්න බෑ. මෙන්න රාජනීතිය. රාජනීතිය හැටියට මෙන්න මෙහෙමයි වෙන්න ඕන කියලා බලේ තහවුරු කිරීම පිළිබඳව විඥාණයට ගුරු උපදේශ අපි පුරোহিත කියලා කියන්නේ මේ ෆෝමන් කියලා මිනිස්සෙක් ඉන්නේ වර්ක්ෂොප් එකේ ෆෝමන්ට තමයි පුරোহিතය කියලා කියන්නේ. ඉංජිනේර මිලෝ දෙයක් දන්නේ මිනිහෙක් නෙවෙයි. ඉංජිනේර දන්නේ පොත පෙරලන්න විතරයි. ෆෝමන් තමයි දන්නේ වැඩි. ඌ ෆෝමන්ගෙන් තමයි යහන්නේ හැබැයි කොලර් එක දාගෙන පපුව ඉස්සරහට දාගෙන යන ඉංජිනේර. ඉංජිනේරට මෙලෝ දෙයක් බෑ. ඩ්‍රයිවිංවත් බෑ. හැබැයි ඩ්‍රයිවර්ට පුළුවන් ඕන දෙයක්. අන්නේ වගේ මේ ෆෝමන් බ්‍රහ්ම පුරোহিত කියලා කියන්නේ. පළවෙනිම ධ්‍යානෙ ලැබලා දුර්වලව බ්‍රහ්ම ලෝකේ ඉපදුනොත් බ්‍රහ්ම පුරোহিত. ඌ තමයි ෆෝමන් වෙන්නේ. වැඩේට ෆෝමන්. මෙයාට තමයි බුදුජානනාචෝ දීලා තියෙන්නේ ඒ පුරোহিত කියන නම. රාජ්‍ය තන්ත්‍රය කියනවා දැන් අපි බලමු මේ විඥාණය මේ විදිහට රූපයෙන් අයින් කරාට පස්සේ නැත්නම් රූපයට දාලා එහෙම නෙමෙයි මෙහෙම කියන්නේ තියෙන්නේ. රූපේට හිත දැමීමෙන් කාමය අයින් කරනවා. අපි අනබන ඉන්න තාකල් කාම භෝගී නැහැ. කාම ගුණෙත් නැහැ, කාම ඡන්දෙත් නැහැ. ඊට පස්සේ රූපේ එහෙම එහෙම අඩේට ගත්ත රූපයත් ගෙවන් වෙන්න ඇරියට පස්සේ රූපේ ගියාට පස්සේ අරූපේ කියලා එකක් තියෙනවා. මැටර් එක ප්‍රස්සේ ඇන්ටිමැටර් තියෙනවා කියලා බුදුරජාණන්සේ කිව්ව අවුරුදු 2600 ඉස්සෙල්ලා. දැන් තමයි ක්වොන්ටම් ෆිසික්ස් අල්ලගන්නේ රූපෙට මැටර් කියන එකට ඇන්ටිමැටර් කියලා එකක් තියෙනවා. එහෙම නැත්නම් එවනැල්ලක් කියලා එකක් තියෙනවා. ඒක ආලෝකයට ප්‍රතික්‍රියා කරන්නේ රූප කියනව ආලෝකයට ප්‍රතික්‍රියා කරනවා. පටවියට ආලෝපය වැටිච්චාම පටවිය තියෙන බව පේනවා. ආපෝ ධාතුවට අපට ආලෝක වැටිච්චාම පේනවා. වායෝ ධාතුවට ආලෝක වැටිච්චාන් තමයි නියෝන් බල්බ් කියලා කියන්නේ. තේජෝ ධාතුව ආලෝකයට වැටිච්චාම සංසන්දනය වෙනවා. පඨවි ආපෝ තේජෝ වලට බාහිරව රූප කොටස් වර්ගයක් තියෙනවා. කොහොම අපේ ඉන්ද්‍රයන්ට අහුවෙන්නේ නැහැ. හැබැයි ඒක ආලෝකයට ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒක ලස්සන බුදුරජාණන් වහන්සේ ඔය අත්තිරාග සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මම ගිය පාරත් මතක් කරා. සිව්මන්තුරු කවුලුවක සත්මහල් ප්‍රාසාදයේ උඩම තියෙන සිව්මන්තුරු කවුලුවේ හතර පැත්තෙන් කවුළු හතරක් තියෙනවා රජුරවණ්ඩ වටේ ඔත්තු බලන්න. විවේක වෙන්නත් රජුර එතෙන් තමයි යන්නේ. අපි සඳලු තලාව කියලා කියන්නේ. සඳලු තලාව එක පැත්තට තියෙන. මේක හතර පැත්තටම බලන්න පුළුවන්. සීමදුරුවක් එහෙම නැත්නම් මුර කපොල්ල මුර ආරක්ෂක මුර මන්දිරයක් වගේ. මේකේ නැගිනහිරින් ඉර පායනකොට බුදුරජාණන්සේ අහනවා ඉර එළිය කොහෙද වැටෙන්නේ කියලා. ඉර එළිය වැටෙන බව දැනගන්න පුළුවන් රූප ධර්ම දෙකට වැටුනොත් තමයි. ඉතින් කියනවා බස්නාහිර මේ පිටියටයි වැටෙන්නේ කියලා. සංඝයා. හරි. ඒතර බස්නාහිර පිටියක් නැත්තම් මොකද වෙන්නේ කියලා. බස්නාහිර පිටියක් නැත්තම් එහෙම ගිහිල්ලා පොළොවට වැටේ. කියන්නේ මේ පොළොව ස්නිල් පොළොව. ඒ නිල් පොළොවේ තැන් නැත්තම් ඒක යට හාරන් ලද පොළොව තියෙනවානේ. අමු පොළොව. අමු පොළොවක් නැත්තම් එන වතුර තියෙයි කියලා කියනවා. ආලෝකේ වැටෙන වතුරේ. මහනි වතුරත් නැත්තම් ආලෝකේ වැටෙන තැනක් නැහැ, ලඟ ගන්න තැනක් නැහැ. ඒකට ආලෝකේ නැහැ. ඒ නිසා ආලෝකේ තියෙනවා නම් ප්‍රකාශ වෙන්නේ එක්ක බිත්තියේ, එක්ක පසේ, එක්ක ගස්වැල් වල, එක්ක වතුරේ ආලෝකේ වැටිලා යමක වදින් නැත්තම් අපි කියන්නේ ආලෝකේ නැහැ කියලා. මෙහා පැ එහා පැත්තෙන් ආපු කවුළුවේ ආලෝකය මේ පැත්තේ ආව කවුළුවෙන් එළියට ගියා නම් අපි එතන ආලෝකය දකින්නේ නැහැ. මෙන්න මේ ආලෝකේ නොදැක්කට අවකාශය කියලා එකක් තියෙනවා. ආලෝකේ බැස ගන්න නැති විඥානේ බැස ගන්න නැති තැනක් තියෙනවා කියන්නේ බුදුරජාණන්සේ කියන්නේ විඥානේ තියෙනකොට විඥාට කිපෙන ප්‍රතික්‍රියා කරන විඥානේ සිප වෙළඳ ගන්න කොටස් වර්ගයක් තියෙනවා ඒවට කියනවා විඥාන ගාධනය කරන් läග ගන්න බැසගෙන ඉන්න තැන් කියලා බුදුරජාණන්සේ ඒක ක්‍රමයෙන් ක්‍රමයෙන් භාවනාවේ කායනපසන වේදනානපසන චිත්තානපසන ධම්මානපසන කියලා එක එක අයින් කරලා පෙන්නවා විඥානේ තිබුණට එයාට බලය තහවුරු කරන්න වැයික්යක් නැතු යනවා. වැඩ කරගන්න තැනක් නැතු වෙනවා. මේ නැති වෙනකොට තමයි අපිට පාළුව දැනෙන්නේ. ඒක නැති වෙනකොට තමයි අපිට ඔය හීන් දාඩිය දාන්න. ඔළුව වෙන වෙන්න පටන් ගන්න. බිල්ල කඩා වැටෙන්නේ. ආහන්නේ වෙනකොට මේ භාවනාවේ ප්‍රතිඵලයක් නිසා විඥාණයට läග ගන්න තිබුණු විඥාණයට ගහලා තියෙන කරු කිහිලි කරු අයුම් වීමක් වෙලා තියෙන්නේ ඕක භාවනා ප්‍රතිඵලයක් අන්න ඒකට අවදි වෙන්න දෙන්නේ නැත්තේ සංස්කාර ඒතර සංස්කාරයල එක එක යෝජනා ක්‍රම ඔලුවට ගේනවා. දැන් නිකම්ම නිකන්නේ ඉන්නේ අරමුණකුත් නැහනේ සතියත් නැතුව ඇති සමාධියත් නැතුව ඇති ඔය නිකන් ඉන්නව වෙනුවට අනිච්චන් දුක්ඛං අනත්තං කියලා මෙනෙහි කරාට කමක් නැද්ද? මේ නිකන් ඉන්නවට වැඩිය නිකන් මෛත්‍රී භාවනා කරුවොත් කුසලයක් සිද්ධ වෙන්නේ නැද්ද? බුද්ධානුසුති කරුවොත් මොකද වෙන්නේ? දෙතිස් කුණපේ කේසා ලෝමානකා දන්ත මොනවද කිරුවොත් මොකද්ද වෙන්නේ කියලා අර විඥාණයට යන්නේනමක් නැති වෙනකොට ඒකට ඔක්කොම විඥානය ගොඩ ගැනීම සඳහා උඩගිඩි දෙන්නේ ව්‍යාපෘති දෙන්නේ සංස්කාර. ඉතින් යෝගාවචරය මේ සංස්කාර වලට පුඤ්ඤාභි සංඛාර කියලා නමක් දාගෙන පිං කියලා පිං කරන්න හදනවා විඥානීය අසරණ කරනවා වෙනුවට. ඒක වෙන්නේ තනිකර බෞද්ධයන්ට විතරමයි. ওই පින් කතාව තියෙන්නේ බුද්ධ ආගමේ විතරක් නිසා. නමුත් අපි කිව්වොත් මේක පොඩි ළමයෙකුට දුන්නයි කියලා, කතෝලික මිනිසුන්ට දුන්නයි කියලා වෙන ආගමක ඒගොල්ලෝ පින් කතා නැහැ නේ. ඒගොල්ලන් කියනවා විඥානේ නැති වුණාට ඇඟට අපහසුවක් දැනෙනවා. වෙහසක් දැනෙනවා, තනිකමක් දැනෙනවා, පාළුවක් දැනෙනවා, ඒකාකාරීකමක් දැනෙනවා, නිදිමතක් දැනෙනවා. කියලා මිසක්කා ඒ නිදිමත නැති කරන්න බුද්ධානුසීත දාන්න ඕනද කියලා එයාගේ වචන සෙට් එකේ නැහැ. මොකද එයාට ඒ සංස්කෘතික ගත වීමක් නැහැ. ඉතින් ඒ නිසා අබෞද්ධයන් මේක කියලා දුන්නාට පස්සේ කියලා දෙන්න පුළුවන් නම් සුතවත් අධිය ශාවකෙක් විදිහට මේ අපි කරන්න විඥාණයට පදනම නැති කරන එකයි. ඒ නිසා දැන් ඔබ පට වියාපෝ තේජෝ වලින් අයින් වෙලා ඉන්නේ. ආකාශය කියන එකක් දන්නවා මේ ආකාශයට ප්‍රේම කරන්නත් එපා පට වියාපෝ තේජෝ වලට ප්‍රේම කරන්නත් එපා. දෙකෙන් කොයි එකට ගියත් මේ දෙක දෙකට බෙදලා මේක හොඳයි මේක නරකයි නැත්නම් මේක හොඳයි මේක නරකයි කියලා කියමනමයි විඥානේ. ඕකට උඩගෙඩි දෙන්නේ අත්වල ගැට ගහන්නේ කිහිලි කඩු වෙන්නේ සංස්කාර. ඒ වෙලාවේ මතුවෙන හැම දෙයකටම සංඛාර කියලා බුදුරජාණන්සේ සඳහන් කළා කියනවා. යම් වෙලාවක පට ව්‍යාපෝතේජෝ ගෙවම් කරලා සක්පනේති නම් පඨවි ධාතු ගෙවම් කරලා. පරියංකේදී නම් වායෝ ධාතුව ගෙවම් කරලා අර හිස්තැනට ගියාට පස්සේ ඒ යෝගාචර දන්නවනේ ඒක ප්‍රතිපදා විදිහුණා කියලා. ඒක නඩත්තු කරගෙන ඉන්නකොට බුදුන්සේ සඳහන් කරනවා චේතනා සූත්‍රයේ ඒ චේතේති පකප්පේති අනුසේති ඒ හිතේ යම් චේතනාවක් තියෙනවා යම් හිතවිලි රටාවක් තියෙනවා යම් එයා ගෙනාවු අනුසේ ධර්මයක් තියෙනවා යාය චේතනා යාය පත්තන එහෙම නැත්නම් ප්‍රකල්පන අනුසය උපකාර කරගන්නවා විඥානයේ කකුල තියාගන්න පදනම ලබා ගන්න. ඒ නිසා අපි මේ වෙලාවක මොන චේතනාව ගත්තත් විඥාණයට පොහොරක් කරනවා. ඉතින් අපි කරන්නේම අර නැති වෙච්ච විඥාණයට පණ දෙන්න හදනවා. දැන් මෙච්චර මේ ප්‍රතිපදාවෙන් විඥානේ වට්ටගෙන තියෙන විඥානේ බල බිඳලා තියෙන විඥානේ කිරෙන් අරවලා තියෙන. නමුත් ඒ වෙලාවේදී සංස්කාර ප්‍රතමාධාර කණ්ඩායම වගේ ජාත්‍යන්තර රතුකුරු සංගමේ වගේ ඇවිල්ලා අර මැරෙන විඥාණයට නැත්තම් අසරණ කරගත්ත විඥාණයට බල බිඳගත්ත විඥාණයට සේලයින් දෙනවා. ග්ලූකෝස් දෙනවා. ඉතින් අපිට මේන්නේ කර්මාවන්ත වැඩක් විදියට. නමුත් මෙතෙන්ට එනකන් දුර්වල කරගත්ත විඥානයේ දේශ බලාගෙන ඉඳනම් එයාට න්‍යාය පත්‍ර දාන්න නැතුව යෝජනා ක්‍රම ගේන්න නැතුව අර්ග කරපම් මේක කරපම් කියන එකට ගන්න බැරුව ඉන්න නොකර ඉන්න නම් චේතනා නැත කරන්න. මෙතන මේ චේතනා කියලා කියන්නේ සංස්කාර කියලා කියන්නේ චේතනා සංස්කාරන සමාන වචන කාය සංකාර වචී සංකාර නෙවෙයි මනෝ සංකාර. මනෝ සංකාර කියලා කියන්නේ සංඥා වේදනා. එනට විවිධ සංඥාවල් එන්න පටන් ගන්නවා. හීනයක්වත් නෙවෙයි හීනෙකුත් තමයි. ඉන්නවත් නෙවෙයි නොඉන්නවා වගේ. මේ විදිහට ඔක්කොම නිකන් මේ වාෂ්පීකරණය වෙනවා. ඒ වාෂ්පීකරණය වෙනවා කියන්නේ ඌර්ධව පාතනයක් වෙන්නේ මෙතන. ඝනේ කෙලින්ම වාෂ්ප වෙනවා. ඒක වෙන්නේ ලෝකේ තියෙන අයඩින් වල විතර. අයඩින් රත් කරනකොට ඉඳපු ගමන් මේ දිය වෙන්නේත් නැහැ. ඝනේ එහෙම වාෂ්පීකරණය වෙනවා. ඒ වගේ මේ ඇඟ තිබුණා මේ නෑ. එක පැත්තක් තියෙනවා පැත්තක් නෑ. ඒ නිසා හිතවිලි තියෙනවා නෑ. හිතුවට මතක තියෙනවා මතක නෑ. කරකොල අතහැරියා වගේ. ආන්නේ මට්ටමට යනකොට චේතනා පහල කරනවා. චේතනා පහල කරන මේ පස්සරත් වෙනවා බයට. වෙන මොකක්වත් නෙවෙයි එල්ලෙන් රටක් නැති වෙනකොට පිටුරු ගහේරි එල්ලෙනවා. මෙතන අපි ඒ කියන්නේ හොඳටම තේරගන්න තේරුම් ගන්න පුළුවන් සංකාරපච්චය විඥාන විඥානපච්චය සංඛාර කියන එකේ අපේ හිතට විවිධ අදහස් ඒවට කියන්නේ සුකුම විතක්ක කියලා. ගුරුසු විතක්ක නෙමෙයි. කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක නෙමෙයි. ඒ වගේ හැවණලි සුකුම විතක්ක රාශියක් එනවා. ඔය ඔක්කොම පින් පැත්තේ වුණා. ඔක්කොම මේ අනිනාතින්ද උදව් කරන්න ඕනේ සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕනේ බැනුම් අහන්න නැතුව ඉන්න ඕනේ ලාභ සත්කාර ලබන්න ඕනේ নানা ප්‍රකාර හේතුවිලි. ඕවට තමයි මේ ලෝකේ සමිති සමාගම් පිටවගෙන දාන සී භාවනා සමිති අරකයි මේකයි විවත්ත ආදාන කරන්නේ අපිටත් හිතනවා මේ ඉඳගෙන නිකම්ම නිකන් ඉන්නවට අර සමිතියකට ගිහිල්ලා ආධාරයක් උපකාරයක් කරන්න නැත්තම් නැත්තම් සමාජ සේවාවක් කරන්න නැත්තම් එහෙම නැත්නම් පිනක් දහමක් කරගන්න නැත්තම් කියලා පුඤ්ඤාபிසංඛාර සිල් වේසයෙන් මේ ඇවිල්ලා අර විඥානයේ තියෙන අසරණ වෙන ගතියට පොහොර දෙනවා. ඉතින් ඒක ඒ පුද්ගලයා දන්නේ නැත්නම් සුතවතෝ අරිය ශාවකෝ විදියට අහලා නැත්නම් කරලා පුරුදු වෙලා නැත්නම් වෙන කවුරු මොනවා කිව්වත් එයාට පේන්නේ මේ මාව මරන්න හදනවා කියලා වගේ. මගේ මේ අරසාවට මං කරන වැඩේ තමසට මොකක්ද තමස පැත්තට නිකන් ඉන්න. ඒ නිසා චේතනාවක් කාටවත් වෙනස් කරන්න බෑ Tamanට ඇර. Taman දැනගන්න මෙතෙන් තියෙන චේතනා ටික හොඳට බලාගෙන ඉන්න පුළුවන් නම් මේ විවේකයේ තුල මාව මෙහෙවීම වගේක් තියෙනවා. රැස්කිරීම වගේක් කරන්න කියනවා මට. මොකක්වත් නැති වෙලාවේ. කියනවා යාය චේ යාය යං චේතේති. ඒ වෙනතන් කල්පනා වගේක් එනවා. අනේ මෙච්චර ලස්සට ඉගෙන ගත්ත ධර්මයේ මගේ අම්මට කියලා දෙන්න නැත්තම් තාත්තට කියලා දෙන්න නැත්තම් එහෙම නැත්තම් කට්ටියට කියලා දෙන්න නැත්තම් කියලා අනුන්ට මේක කියලා දීමේ ආසාව. ලාභ සත්කාර ලබන්න තියෙන ආසාව. එහෙම නැත්නම් බැනුම් අහන්න නැතු වෙන්න ඉන්න දත කියලා හයක් ලොකු සංසය ලියලා තිනවා. ඊ පල්ලෑදිත් මන් ධර්ම දේශනාවේ මතක් කරා අන්න ඒ ටික ඇවිල්ලා කටයුතු කරනකොට සදාචාරවාදී අනිවාර්යෙන් භාවනා පැත්තක දාලා අරහපු අදහසක් දිගේ තරංග ගන්න පටන් ගන්නවා. ඒක නිසා යං චේතේති යංච පකප්පේති ඒ දෙකම නැත්තම් අපේ මේ වෙලාවේ ඉව දෙකම දාන දේවල් නැත්තම් අනුසය මතුවේ. අනුසය කියලා කියන්නේ අපේ සංසාරගත පුරුදු. එහෙම නැත්නම් අපේ ඇබ්බැහි මතුවෙන්න පටන් ගන්නවා. එතකොට තේරෙනවා මොනවත් නැති වෙනකොට අපි සංගරාවල් අච්චු ගහන මිනිස්සු සංගරාවට එදාට ලියපු මේ පත්මේ ආටිකල්ස් නැත්තම් ඔය පරණ එකක් හරි මුල්ත්‍රණය කරනවා. ලයිබ්‍රරි ෂොට් එකක් හරි දාලා ආටිකල් සංගරාව ගෙනිනවා. එතකොට අපේ හිතේ තිබුණ දේවල් දාලා එතකොට තේරෙන පටන් ගන්නවා මරණ චිත්තක්ෂණේ අරමුණක් නොදුන්නොත් මොකද්ද එන්නේ ඉඳ තියෙන්නේ. මගේ යටිපහුව වෙලා තියෙන කාපට් එක යට තියෙන ඌව ඒ වෙලාවේ මතුවෙනවා. ඒක දිහා බලානින්ට ගියාම පේනවා මේක බුදුරජාණන් වහන්සේට පේනවා නැත්නම් Tamanට පේනවා. එයින් පිට කාටවත් පේන්නේ නැහැ. ඒක සඳහා ඔක්කොම කාපට් එක උඩ කුරුදුවිලි පේන්න ඕන. පේලා කාපට් එක අස් කරන්න ඕන. 5 කිලෝට පස්සේ පේනවා යඩ මණ්ඩි මිදිලා තියෙනවා. ඒ මණ්ඩි වල මණ්ඩි හැමදාම උඩින් පල්ලෙහාට යනවා මිසක්කා පල්ලෙහෙන් උඩහාට එන්නේ නැහැ. මොකද හිත උඩින්ම දමදමයි ඉන්නේ අපි. කොච්චරත් රූප බලනවා, කොච්චරත් ශබ්ද අහනවා, ගන්ධ රස පහස. උඩින් දාන එක නතර කරලා එහෙම ඉන්න ගියාම ඔන්න යට තියෙන එකෙක් ඉදපු ගමන් වැරදිලා වගේ මම යවුඩ එනවා. එතකොට මේක ඇතුලේ හොඳ ලස්සන සුරංගනාවියක්වත් දේවේක්වත් නැහැ. පෙරේතෙක් ඉන්නේ යට. භූතෙක් ඉන්නේ යට. කෑදරකමක් තියෙන්නේ යට. ඒක වහගෙන තමයි අපි මෙතෙක් කල මේ සදාචාරයෙන් ජීවත් වුනේ. අර උඩින් එන සංඥා නැති කල මේක යන්න ගියාම ඒ දේ බලන්න බැරිලු කාටවත්. දැක්කොත් දුවයි කියලා තියෙනවා මම පෙරිතෙත් දැක්ක භූතෙත් දැක්කයි කියලා. ඒ තරම්ම යට යටපත් කරගත්ත ආසාවල් තෝගයක් ඕන වෙච්ච අතෘප්ති කර ආසාවල් වගේක් තියෙනවා. ඉතින් මේක දැක්කට පස්සේ පේනවා මේක එළි වෙනවට අපි පුදුම බයයි. ඒ වෙනුවට අපි මැරෙනකොට මේ පොඩි අරන් ගිහලා ගියා ලබන ආත්ම සර්පෙක් කියලා උපදින එක හොඳයි කියලා අපි හිතානින්න. දැන් ගැරන්ටික් කියලා උපදින එක හොඳයි. එහෙම නැත්නම් හතුරෙක් කියලා උපදින එක හොඳයි. මේ යට තියෙන ටික එලි කරුවේ නැත්තම් ඒ අනිවාර්යෙන් මේකට උදව් කරා වෙනවා. පෝෂණය කරා වෙනවා. ඒ නිසා බුදුරජාණන්සේ මේ සංස්කාරවල තියෙන මේ පුරෝහිතකම එහෙම නැත්නම් වන්දි බට්ටකම රජුරවන්ට හොඳ පැත්ත විතරක් පෙන්ලා මේ යටි පේන් ටික පෙන්වන්න නැති වෙන්න තමයි ඔය වන්දි බට්ටෝ වැඩ කරන්නේ. එහෙම නැත්නම් පුරোহিත වැඩ කරන්නේ. ඒක විශේෂ අවසර තියෙනවා පුරোহিතට. ඒ නිසා රජුරෝ රාජ්‍ය පාලනය කරන්නේ පුරোহিතගේ අදහස් වලට මිස රජුරන්ගේ අදහස නෙවෙයි. ඒ නිසා කියනවා කවදා හරි ඉස්සරහට කාලයක් එයි. හදවත ට්‍රාන්ස්පෝට් කරනවා වගේ වකුගඩුව ට්‍රාන්ස්පෝට් කරනවා වගේ මොලෙත් දාන්න පුළුවන් කාලයක් එන්න පුළුවන් කියලා සමහර කෙනා රජ කෙනෙක් ගන්න කියන මොකද කවදාවත් පාවිච්චි කරලා නැහැ. පුරোහිතයා කියන දේනේ කරන්නේ. රජුරන්ගේ මොලේ බ්‍රෑන්ඩ් නිව්. අපි ඒක වැඩ කරන්න වෙනවනේ නූල් ඉදිකට අමුණන්න ගියාමත් අපි මොලේ පාවිච්චි කරනවානේ. මුදල්ල ගහ ගන්න ඕනේ, මිට ගහ ගන්න ඕනේ, බුයන්න ඕනේ, කන්න ඕනේ, බොන්න ඕනේ අපි මොලේ පාවිච්චි කරලා. ටිකයි. ඒ 100 දෙකළු පාවිච්චි වෙන වැඩිම. 98 කොහොමවත් හැම එකම මැට්ටා. තියෙන හැකියාව පාවිච්චි කරන රජුරන්ගේ 100ට 100ක් ෆ්‍රී. මොකද ඔක්කොම පුරোহিතයා කියන දේ විතරයි කරන්නේ. ඒත් රජුරන් විරුද්ධ නඩු දාන්න බෑ. දැන් අපේ ඉන්න විධායක ධනදාතිපති විරුද්ධ නඩු දාන්න බෑ. මොකද එයා උපදේශක මණ්ඩලය හරන්නේ වැඩ කරන්නේ. හැම වෙලාවෙම උපදේශක මණ්ඩලයක්. ඒ උපදේශක මණ්ඩලය තමයි වැරදි. දැන් මාත්‍ය වැඩි පටන් ගත්තා. මෙහෙත් මොනවාරි කරනකොට කයින් හරි අහලා ගන්න ලොකු දැන් ලියලා තිනවා හතර පහ දිනක් නිතරම තියානින්න තනිමතේට වැඩ කරන්න බෑ. කෙරුවොත් ඒකට ගෙවන්න වෙනවා. හැම වෙලාවෙම දන්න තුන් හතර දෙනෙකුට කියලා කරන්නේ. ඒකට ඒගොල්ලෝ කතා කරගෙන එක්ක සංහදිස් වෙන්න එපා. එහෙම නැත්නම් මේක මෙහෙම කරන්න ඕන කියලා විකල්ප දෙනවා. ඒකට හරි ලේසි පද්ධතිය දුවනවා. ආන්නේ වගේ වැඩ පිළිවෙලක් මේකේ තියෙනවා. මේ අනුසය සංස්කාරවල ක්‍රියාකාරව නතර වුණාට පස්සේ අලුතෙන් චේතනා අපි කියන්නේ නිර්මාණශීලීත්වය කියලා අපි ඔකට කියන්නේ ප්‍රගතිශීලීත්වයත් අපි පැත්තකට තියෙනවා. තිබ්බට පස්සේ පේන්න පටන් ගන්නවා නිසිනින්දේ මේ අනුසය එන්න පටන් ගත්තාම ඒක පුදුමාකාර විදිහට මේ හත් අවුරුද්දක් පරණ වෙච්ච අසුචි වලක් වගේ. හොදලා කවදා ලිඳ බවට පත් කරගන්න බැරි තරම් අසුචියක් මේකේ තැම්පත් කරලා. සංසාර ගානක ගෙනාවු අසන්තෘප්ත ආශාවල් පුරව ගන්න බැරි ආශාවල් අපි දරුවන් ලව්ව ක්‍රියාත්මක කරන්න හදනවා ආණ්ඩුව ලව්ව කරගන්න හදනවා අල්ලපු ගෙදර ලව්ව කරවන්න හදනවා කවදාකවත් කරගන්න බැරි දේවල් ආන්නේ ටික පේනවා ඒ අනුසය අතින් අපි ඔක්කොම සමානයි දකින්න කැමති නැතිකමයි තියෙන්නේ ඒ නිසා බුදුදන්වන්සේ සඳහන් කර දෙනවා විවටෝ විරෝචති නපටිච්ඡන්නෝ මේ තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මයත් මේ අනුශේ ධර්මත් එලි කිරුවොත් දිනු. එලි කෙරුවොත් ගඳ ගහලා විජහාට කුණු වෙලා යනවා ඒක. නිකන් හරියට ඕනම ජරාවක් අවුවට දාපු ගමන් ඒක පාට කොම්පෝස්ට් වෙනවා. අවුවට නැහනේ කුණු අත කුණු ආයු ඇති වෙනවා. විස වායු ඇති වෙනවා. ගේ මුල්ලේ කුණු කන්දල වගේ. මේක හෙලි කරන එක තමයි අපි බුදුන් කෙරේ සද්ධාවෙන්, ධර්මයේ කෙරේ සද්ධාවෙන්, සංඝයා කෙරේ සද්ධාවෙන් සීලෙන් කරන්නේ. ඒක හෙලි කරන්න එක දකින්න ඕනේ. ආශයන්සේ ධර්මයේ ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවාණං khයං වදාමි න අජානතෝන අපස්සතෝ. ඒක දැකින් නැතුව ඒක දන්නේ නැතුව කදා ප්‍රහාණය කරන්න බෑ. මේක නොදකින්න තමයි මේ ශිෂ්ටාචාරයක් අපි හදාන්න තියෙන්නේ. අපි නරක ටික පැත්තකට දාගෙන මූණත් අහඩුව ලස්සන කරලා උප කරගෙන අපි මූණ මූණත් දෙනවා එළියට. ඒකේ අර ඇඟේ තියෙන දහජරාව නව දවලොත් දොරෙන් බෑගිරෙන කාරලු නැති කරලා තමයි අපි සමාජයට මුණ දෙන්නේ. මුණත් හටුවා දාන්න. නමුත් මුළු ඇඟ පුරා මොනවද තියෙන්නේ වහගෙන තියෙන්නේ මොනවද? ආන්නේ වගේ මේ අනුශේ දැක්කනම් ඒ කෙනාට තේරෙන පටන් ගන්නවා මේ විඥාණය පුළුවන් නම් හැකිතාක් දුරට විචිකම කෙලෙස් මත යැපෙනවා. සතුම් මරමින් හොරකම් කරමින් යැපෙනවා. බැරි නම් පරිඋත්ථාන කෙලෙස් මත රැපෙනවා. නීවරණ ධර්ම වල. ඒ ටිකත් අයින් කෙරුවට පස්සේ චේතනා පත්තනා පොඩි ලුණු සිවි දෙකක් වගේ තියෙනවා. ඒක බොහොම සියුම්ම වැඩ කරනවා. ඒවට තමයි ඇත්තටම සංඥා වේදනා කියලා කියන්නේ. ඒ ටික පුළුවන් නම් යෝගාවචරයට මේ වෙලාවේ සංඥා වේදනා වැඩ කරනවා. මම හීන ලෝකයක් වගේ එක ඉන්නේ. රූප සංඥා විතරයි තියෙන්නේ. ඔක්කොමත් නිකන් ඇති වෙන සංඥාවලුත් ඇති වෙන්නේ සතාක් සංඥා. නැති වෙන සංඥාවල් නැති වෙන තාක් සංඥා. මොකක්වත් ගන්න දෙයක් නැහැ මේකේ. ඒ නිසා මේ ඇතිවීම නැතිවීම තබා සංඥාවේ අන්තර්ගතයේ බැලුවත් මනෝ විකාරයක් විතරයි තියෙන්නේ. හීන ලෝකයක් විතරයි තියෙන්නේ. ප්‍රාර්ථනාවක් විතරයි තියෙන්නේ. මරණ මොහොත බැලුවොත් එimhe අපිට හරි ගිය දේවල් වලින් මොකද්ද මේ මරණ මොහොතට ඇති ලාභේ? මොනම ලාභයක්වත් නැහැ. වැරදිච්ච දේවල් වලින් මොකද්ද වෙලා තියෙන්නේ? මොනම දෙයක්වත් වෙලා නැහැ. ඉවරයි. දැන් මැරෙනවා. දැන් මොකද ඉතුරු වෙන්නේ? අර අසන්තෘප්ත ආශාව පොදිය අතාරින්නේ. ඒක අරගෙන යනවා. ඒ අනුව ඉතින් ගැරන්ඩියෙක්ගේ හරි බල්ලෙක්ගේ හරි බඩේ උපදිනවා. ඒ තියෙන්නේ අර කුණුනේ. ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කර තිනවා මැරුණට පස්සේ නැවත manuss ලෝකේ උපදින ප්‍රදේශය මහා පොළවේ නියපිටට ගත්ත වැලි ටික වගේ සමානයි සියල්ලම ඒකාන්තයෙන් යන්නේ අපායි කියලා. අපි හිතාන ඉන්නවා මේ මුණත් අහඩුව නිසා ලස්සන ජීවිත නිසා අපි නම් සෑහෙන වැඩරලා තමයි අයියලා තමයි අක්කලා තමයි මුතුනලා තමයි ගරුලා තමයි කියන්නේ. ඔය මායින්නේ මරණයෙන් එහාට මේ අපි කරලා තියෙන දේ අපි කොච්චරක් ජීවිතේ වර්තමානව තෘප්තිමත්ව ජීවත් වෙලා තියෙනවා නැත්නම් අතෘප්ති කර ආශාවක් නිසා අනුන්ට තෝතෝ වරපල කියන දඬුමුගුරු අරගෙන රණ්ඩු කරලා තියෙනවාද කියන එක අපේ අනුසයට ගිහිලා බලනකොට මණ්ඩි මිදිච්ච අතෘප්ති කර ආශා කෑලි කියලා මේවට කියන්නේ සන්තුප්ත ආශාවලුත් නෙවෙයි ආශා කෑලි තොගයක් තියෙනවා මේක දිහා බලනකොට පොඩි යෝම් ප්ලාස්ටික් කෑලි වලට ආසයි ඊට පස්සේ තරුණ වයසට යනට ඥාන පිරිමින්ට ආසයි. පිරිමි ඥානුන්ට ආසයි. ඊට පස්සේ යනට සල්ලි වලට ආසයි. ඊට පස්සේ එහාට යනකොට කීර්ති නාම ප්‍රසන්තාව වලට විතරයි ආසාව තියෙන වෙන මොනක්වත් වැඩ නැහැ. ඊට පස්සේ ඒකකින් අත්තරෙකොත් නැහැ. කටේ නිතරම සෙවල රස මොනවා කෑවත් රසත් නැහැ. ඇහැට කැටරක් ඒ නිසා මොන ලස්සන දේ පේනවත් ලස්සනත් නැහැ. කන ඇහෙන්නෙත් නැහැ. අන්තිමට බලනකොට බොඳ වෙච්ච ජීවිතයක උඩුබැල්ලෙන් සයන සෙයියාවෙන් සායන දශකේ ඉඳලා මැරෙනකොට කුමන නැටුම් කෙලි කවට සිනාදා. ඉතින් හිතන්න කියන බුදුරජාණන්සේ ඒක භද්‍ර යවවන වයසේදී මේ විඥානීය ක්‍රියාකාරකමක් විතරක් තියෙන්නේ. පුළුවන්ද පුළුවන්ද මේ විඥානේ රූපෙන් වෙන් කරගත්තට පස්සේ රූප මේ ආකාශයෙන් වෙන් කරගත්තට පස්සේ මේ දෙකෙන් එකක් අල්ලගෙන ගැට ගහලා තරංග ගහනවා වෙනුවට එහෙම නැත්නම් ඉස්සරහට කරන්න තියෙන පුංචි ප්‍රාර්ථනා එහෙම නැත්නම් චේතනා වෙනුවට මේක දිහා බලනින්න. විඥානේ විඥානං ඡායතනේ විදියට දිහා බලන්න බැරි මොකද විඥානං සංජානාති. මේ විඥානය කියන එකක් හඳුනගන්න අපි හදනවා. එහෙම නැත්නම් පංචස්කන්ධයක් මිනිස්සයා කියන්නේ පංචවෝකාර භවයක් ඒකේ රූපස්කන්ධේ වේදනාස්කන්ධේ සංඥාස්කන්ධේ සංස්කාරස්කන්ධේට පස්සේ විඥානස්කන්ධයක් කියලා එකක් තියෙනවා බුදුජානනාංශේ පහළ වෙන්නේ ඉස්සල්ලා ඉන්දියාවේ තිබිච්ච ඒ දේවවාදීන් දැනගත්තා රූපය ආත්මය කියලා කියලා ගන්නව නම් අඩුවෙන්ම ගණන් ගත යුතු රූපේ ඒක තමයි පිටම තියෙන එක ඊට වැඩිය වටිනවා ආත්මය කියන්නේ වේදනාව කියලා බලන්න. සැප විඳින කට්ටිය සැපපන්ති, දුප්පත් කට්ටිය දුප්පත් රූපේ නෙවෙයි ගණන් ගත්තේ. නිසා ඒගොල්ලෝ රූපය අයින් කරගන්න දක්ෂ වුණා. ඊට පස්සේ වේදනාව ඇල්ලුවා. ඊට පස්සේ කට්ටිය බැලුවා වේදනා රූප තිබුණත් සංඥා වශයෙන් තමන් ලොක්කෙක් වශයෙන් හඳුනගන්න පුළුවන්කමක් තියෙනවා රජුරෝ යාළු වෙලා ඕනේ දහංගටයක් දාන්න. ඒ සංස්කාර කියලා කියන්නේ මා මේ ලෝකෙට බිහි කළ දේවල්. මගේ නිර්මාණ. ඉතින් ඒ කට්ටිය පිටිවල නන් ලිව්වා. ගල්ගයක් පූජා කරලා ගල්ගේ නම කෙටුවා. කළු ගලේ නම කෙටුවා. මේ මම වැඩර්. මම තමයි මේ ඔක්කොම කෙරුවේ කියන්නේ තමන් සංස්කරණය කරන දේවල් මේ ඔක්කොම රූප කෝෂේ යටතේ වේදනා කෝෂේ තියෙනවා වේදනා කෝෂේ යටතේ සංඥා කෝෂේ තියෙනවා සංඥා කෝෂේ යටතේ සංස්කාර කෝෂේ තියෙනවා මේ කෝෂ න්‍යාය කියලා එකක් තියෙනවා Hindu ආගමේ අද්වියම තියෙන්නේ ධාතු කරඬුවක තියෙන ධාතු වගේ විඥාන කෝෂය තමයි ඒකනම් කඩන්න බෑ ඒකනම් දෙයයන්ාන්සේ ඒක අපිට තේරෙන්නේ නෑ ඒක අතම গুপ্তයි කියලා විඥාණය තමයි මමයා කියලා අල්ලගෙන හිටියේ ඒක තමයි අපිත් කරන්නේ. අපි කොයි වෙලාවකරි රූප භාවනා කරලා රූප කර්මස්ථානේ ගිවම් කරලා ආකාශයට ගියාට පස්සේ ඒ ආකාශය තුල සංඥා වේදනා සංස්කාර වන්න සෙල්ලම් ටිකක් දානවා. ඒක තමයි ওই හීන ලෝකයක් වගේ බට ගැස්සිලා අවදි වෙනවා. ඉඳපු ගමන් රත් වෙනවා පේනවා. ඉඳපු ගමන් සීතල වෙනවා පේනවා. ඉඳපු ගමන් බුබුලු නටනවා. ඉඳපු ගමන් ශබ්ද ඇහෙනවා. ඉඳපු කම්පන වේග දැනෙනවා. මේ සෙල්ලම් ඔක්කොම යෝගාවචරයට කියලා දෙන්න ඕන කමඨාන් සුද්ධ කරනකොට මේ රූප අයින් වුණාට පස්සේ ඊගාට එන හොල්මනේ මේ හොල්මන උඹ තෝරන්න බේරන්න එපා. හොඳයි නරකයි වශයෙන් හෝ හරි වැරදි වශයෙන් සංඥාකරණය කරන්න එපා. නමුත් ඒ සංඥාකරණය එතන නොකරුවාට විඥානයේ විඥානයේ වශයෙන් සංඥා කිරීම. මම වෙමි කියන එක. අහං අස්මි. සෝ අහං මේ මම වෙමි කියන එක පවතිනවා. මෙන්න මේක දකින්න නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන විඥානේ බැස ගන්න සෑම පදනමක්ම අර සිව්මදුරු කවුලෙන් වටන ආලෝකයේ පිටිට වැටෙන්න දෙන්නේ නැතුව පෘථිවියට වැටෙන්න දෙන්නේ නැතුව පඩවියට වැටෙන්න දෙන්නේ නැතුව වතුරත් නැති කරලා අයින් කරන්න කියනවා. මොකද වෙන්නේ කියලා. ඒසට විඥානේ පදනම් විරහිත වෙනවා. අපපතිතිත විඥානයක් බාටපත් වෙනවා. මේකටම ਸਰවචාන්සේ වර එක අනිදස්සන විඥානය කියලා තියෙන එක හරීම පිවිතුරු විඥානයක්. විඥානේ මුඛයේ ගැටුණත් කෙලසෙනවා. ඒක වෙනස් දෙයක් බවට පත් කරනවා. මොකක්වත් වැටෙන්නේ නැතුව විඥානේ තියෙනකොට විඥානේ තියෙන බව දන්නෙත් නැහැ. ආලෝකයක් අද්‍රව්‍යයට වැටුණාට පස්සේ ආලෝකයේ තියෙන බවට ලකුණක් නැහැ. ප්‍රකාශ වෙන්න විදියක් නැහැ. ඒ නිසා විඥානේ අප්‍රකාශිත තත්ත්වයටපත් වීම බුදුරජාණන්සේ සඳහන් කරන විවිතුරුම අවස්ථාව. මේ විවිතුරු අවස්ථාව හැම කෙනෙක් ළඟම තියෙනවා. ඒ නිසා බුදුරජාණන්සේ ඒකට සඳහන් කරලා තියෙන්නේ පබස්තර මිදම් බික්කවේ චිත්තං ආගන්තුකේ උපක්ඛලිට්ඨේ උපක්ඛලිට්ඨ මාන්නේ හැම කෙනාගම හිතේ අන්නතර ප්‍රභාස්වර විඥානේ විතරයි තියෙන්නේ ඒක ගිහිල්ලා විවිධ කෙලෙස් වල වදිනකොට ඒ කෙලෙස් ප්‍රකාශ වෙනවා හැබැයි මේ කෙලෙස් පුංචි තට්ටුවක් විතරයි තියෙන්නේ නිකන් චිත්‍රයක ඇඳලා තියෙන සායන් තට්ටුව වගේ එහෙම නැත්නම් ග්ලාස් එකක අල තියෙන ටින්චර් එකක් වගේ ඒක තියෙනකොට ග්ලාස් එක පේනවා නිසා තියෙන තාක් කෙලෙස් මේ පිට වැළලා තියෙන කෙලෙස් වල හොත්තටම විඥානේ වදිනවා. අනංගෙත් පේන්නේ අපිට කෙලෙස් ටික විතරයි. Tamanගෙත් පේන්නේ කෙලෙස් ටික විතරයි. හැබැයි මේක පුංචි තට්ටුවක්. අපේ විපස්සනාව අර පුංචි කෙලෙස් තට්ටු විනිවිද ගන්න බෑ. ඒ නිසා අපි විඥානේ කියලා වදින කෙලෙස් තට්ටු විතරයි දකින්නේ. ඒක කියනවා ලස්සනම රූප සුන්දරිය ආකාවක් අරගෙන ලෝකේ ඉන්න අවුරුදු 16ක උසත් නැති කොටත් නැති කළුත් නැති සුදුත් නැති තරුණ නෑම්බියක් අරගන්න කියලා කියනවා. නෑම්බියක් අරන්ලා හැම ගලවන්න කියලා කියන උඩ තියෙන. ඒක නිකන් ඇන්ග්ස්ට්‍රම් එකමාරක විතර හැමක් තියෙන. ගැලෙවට පස්සේ මොකද වෙන්නේ කියලා. ඒක නැත්තම් ගලවන්න නැතුව පොඩ විනිවිදලා බලන්න කියන ඕක ඇතුළේ තියෙන කේසා ලෝමා නකා දන්තා තචෝ අට්ටි මන්තුන් නායරු ඔක්කොම ටික තියෙන. අපිට ඒක විඳ ගන්න බැරි නිසා මේවැනි කාන්තාවක් ගැනීම සඳහා අපි ආත්ම කීයක් අඹරනවා. එහෙම කෙනෙක් දෙන්න පුළුවන් නම් එක රැයට පවුම් මෙච්චරයි කියලා ඒත් බුක් කරන්න පොලිමේ තියෙයි අවුරුදු ගාණක්. එතකොට අර ගෑණි නාකි වෙලා. ඔය සිරිමාවේ ඉන්න කාලේ බුක් කරගන්න විදියක් නෑ. පවුන් 1000ක් ගෙවන්න ඕන. ඉතින් හාමුදුර කෙනෙක්ව දැකලා භාවනා කරගන්නත් බෑ. කල්ලල්ලා බොල්ලල්ලා කලන්තෙල්ල වැටලා. මෙයා නැත්තම් මට මුකුත් කරන්න බෑ. ළඟ ඉන්න ආමතු ඇහුවල ඇයි කියලා මේ කොත්තමල්ලි හදාන්න. හ්ම් සමා හ්ම් පැනඩෝල් හ්ම් පිරිටෝන් හ්ම් බැරිම දැන කිව්වලු මට මෙයා නැත්තම් භ්‍රමචර්ය කරන්න බෑ. ගොළුවේ ගණිකාවක් කරන්න දෙයක් නැහැ. පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගියා පණිවිඩය. මේ අසවල් ස්වාමීන් වහන්සේ ලව්සික්. ජඩ ගණ්ඩම් බෑනේ එදාම වගේ මණිකාව මැරුණා. බිම්බිසාර රජුරන් පණිවිඩය අරනවා කොසල් රජුරන් මට මතක නැහැ. මිනියට මිනිය සත්තු ගන්න දෙන්න එපයි කියලා. දවස් තුනක් කියලා මේක ඉදිමිලා පූජාව වැගෙනවා සංඝයත් එක්ක වඩනවා. ගිහිල්ලා කියනවා මේ අය කරාකට මෙච්චර ගාණක් මෙච්චර කාලක් වෙටි ලිස්ට් එකේ ඉන්න ඕනේ දැන් දෙනවා පවුන් 1000යි. කවුද ගන්න කැමති? කාවන 1000යි. දැන් බුදුරජාණන් වහන්සේ ඇවරයි දෑවරයි තුන් ඇවරයි කියන්නේ මාළු කඩේ ඉන්නේ. ගුරා. එක්කෙනෙක්වත් ගන්න හරි හරි හරි. අපි දෙනවා කන්සිෂන් රේට් 50ක් නිකන්. 500ට 200ට 100ට පවුන් 50ට නිකන් දෙනවා. කවුරුත් නැහැ. ඒනලා ඉන්න හාමුදුරුවොත් ඉන්නව අර ටීම් එකේ. <laughs> හාමුදුරුවෝ කල්පනා කරනවා දැන් මේ මේ මෙයාට ගණ්ඩ බැරුව මම මේ කන්ටත් නැතුව බොණ්ඩත් නැතුව ඉන්නවා. දැන් පූජාව වැగిරෙනවා. දැන් මේ හැම විනිවිද පේනවා. පේනට පස්සේ මොකද ඒ වගේ මේ විඥාණයට කෙලස් වැඩින එක ඉක්මවලා හෝ නැත්නම් එක තැනක කෙලස් ටික පොඩ්ඩක් අයින් කරලා ඇතුළට බස්ස ගන්න පුළුවන් නම් මේක ඇතුළේ තියෙන බොහොම පිවිතුරු දෙයක්. හරියට මේ පාසෙ ටිකක් පාවෙන වතුර කඩක් වගේ. බැලූ බැලමට ඒක පේන තියෙන තන පිට්ටනියක් වගේ. පොඩ්ඩක් එහෙම කරලා බැලුවොත් ඇතුළේ තියෙන බොන්න පුළුවන් වතුර. අපිට අර පාසෙ ටික වෙන් කරලා දැක ගන්න බෑ. නැත්නම් මේ පාසෙ ටික අපි ලොක් කරලා සලකනවා. මේ නිසා අර යට තියෙන ජලස්කන්ධය අපිට පේන්නේ නැහැ. එනතන් වන්න මේ මේ සීරිවාන ජාතිකයේ තියෙන රත්තරන් කස්තලියක් රත්තරන් තලියක් මේ වලලු දෙකට හෙට්ටු කරනවා කක්ෂපුට ආපෝ මේක මේ පස්ලෝ තලියක් අපිට එපා කියලා එයා හූර්ලා බලනකොට බලනවා මේක රත්තරන් බව තේරෙනවා අම්මට තේරෙන්නේ නැහැ අත්තම්මට තේරෙන්නේ මේක කස්ලෝ කියලා නිකන් පස්ලෝ තලියක් කියලා විසිකලා දානවා ඊට පස්සේ එනවා සීරිවාන ජයිල කියනවා මේ මේක රත්තරන්නේ අම්මේ ඉදිකට්ටේ හූරන්නේ කෙලෙස් ඔක්කොම අයින් කරන්නේ නැහැ මට මේකේ වල්ලුරු පෙට්ටියම දුන්නත් මදි නේ බලපම් පුතේ ඉස්සලාපු මිනිසයා කියලා ගියා අපිට මොකද්ද මේක නිකන් අහක දාන තලියක් කියලානේ ඒ මොකද අර පිට පොත්තේ ගෑවුනාට පස්සේ අපි කියන්නේ දුම් දුමේ තිබ්බරසේ දුම් බැඳෙනවයි කියලා කියන්නේ අට කියනවා දුම් මැස්සේ බැඳෙන දේවට කියනවා මේ බේතරත් ගන්නවා දුම්බුටු. සමහරට කැට කැට බැඳිනවා. යෝගයර කාර්ක දුමේ තියලා බැඳිලා. හැබැයි ඒක කොච්චර පුංචි තට්ටුවද යට රත්තරන්. දැලුව බැලුමට පේන්නේ යකඩ තලියක් වගේ. ඉතින් ඒ ඇදි කට්ටේ හූරන්න ඕනේ. ඒතකොට දන්නව රත්තරන් කියලා අපිට අර ඉදි කටු පාරක් හූරලවත් අපිට දැක්කන්න බෑ. අපේ ඇතුලේ තියෙන විඥානය කෙලෙස් වල වැදිලා කෙලෙසෙන්නේ නැත්තම්. ඒ පුංචි කෙලෙස් ටිකෙන් තමයි මේ සේරම රණ්ඩු සරුවලේ පෙන් කරච්චලේ තියෙන්නේ. ඒක පොඩ්ඩක් විනිවිද ගත්තා නම් ඊට පස්සේ සුද්ධ කරන්න වෙනවා කවදා. නම සුද්ධ කරන විශ්වාසයක් තියෙනවා ඒක රත්තරන්නේ. සුද්ධ කරන්න වටිනවනේ. අපිට වෙලා තියෙන්නේ මේක රත්තරන්ද දන්නෙත් නැහැ, කස්ලෝද දන්නෙත් නැහැ. ඒ මොකද හේතුව අශෘතවත් පෘ탁ජනකම. දකින්නේ වැරද්ද විතරයි. ඉතින් ඒ නිසා කවදාරි මිනිස්සෙක තියෙන මනුස්සකම දකින්න ඕන. මගේ තියෙන බුද්ධෝත්පාද කාලයක මම විපදිලා තියෙන. මට මනුස්සකම තියෙනවා. අතපය හොඳටත් තියෙනවා. මට ක්ෂණ සම්පත්තියක් තියෙන කියලා තේරෙන්න නම් යා පැත්තකටලා වාඩිලා සංස්කාර කිරීම පොඩ්ඩක් නතර කරන්න වෙනවා. කය ඔල්ලන්නත් එපා, කතා කරන්නත් එපා, හිතන්නත් එපා. ඒකල මොකද වෙන්නේ කියලා බලන්න. කොච්චර අමාරුද බලන්න. මේකට කොච්චර චේතනා, කොච්චර ප්‍රාර්ථනා, කොච්චර අනුසය එනවද? ඒවා එක එකක් නාතඩියෝන් වගේ අල්ලලා මේක චේතනාවක් නොකර නිකන් ඉන්න. පොඩ්ඩකට ඉන්නකෝ. පරිේශන මට්ටමින් චේතනා නොකර. ප්‍රකල්පනාව ඒක ප්‍රකල්පනා වශයෙන් අඳුර ගන්න. ඕකේ ගත යුත්තක් නෑ. ඕකේ මට කෙලෙසිතිලකවත් පිං හිතිලකට හිතවිලා හුස් ඒක නෑ. සංඥාවක් විතරයි. ඊට පස්සේ බලන්න ඒකට නිකන් ඉන්න දෙන්නේ නැතුව උස්සන හැටි මා මේක හරි කම්මැලි, හරි පාළුයි. ඒ වෙන මොන හරි කරපන් ගිහිල්ලා. මොන හරි කරපන් කියලා අපි අර කුප්පන ගතිය අපි මේ වෙලාවේදී අඳුර ගන්නවා සංස්කාර විදියට. ඒවයි මේ හිතලා ගන්න. අන්න ඔය තුන නැත්තම් සංච චේතනා යංච පක්ක පක පත්තන පකල්පනා එහෙම නැත්නම් අනුසේ නැත්නම් අර පිරිසුදු වතුර එක දකින්න. ඔක තමයි බුදුහාමුදුරු කියන්නේ. ඒ තමයි ධර්මයේ කියන්නේ ඒ තමයි සංඝයා කියන්නේ. ඉතින් ඒක අපිට දැක ගන්න බැරි අර පුංචි කෙලෙසයක් තිබුණත් අපි ඒකට පශ්චාත්තාප වෙනවා රච්චර ලොකු පිරිසුදු හිතක් පැත්තක දාලා. ඉතින් ඒක ඔය හිතන තරම් මේ එක බණකින් එක රැකින් කරන්න පුළුවන් කියන එක නෙවෙයි. ඒක පෙන්වන්න බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා මේ විඥානයේ තියෙන තාක් අර පිරිසු කෙලෙස් නැති පබස්තර හිතත් අර කෙලස් ටිකක් දැකලා එක්ක මේකම හොඳයි කියනවා මේක මේක හොඳයි කියනවා. එක් මේකට තියෙනකොට ඒක හොඳ නැහැ ඒක තියෙනකොට මේක හොඳ. නමුත් මේ විඥාණයමයි මේ කෙලස් වලට වගේ කියන්නේ. මේ කෙලස් කියන්නේ විඥානේ වදන ලද්දා. විඥානේම දරුවෙක්. ඉතින් ඒ නිසා ඒක විඥානේ ලොකු වෙන්න බෑ. පොල්ලට ලොකු වලක් නැහනේ. අම්මට වැඩිය ලොකු වෙන්න බෑනේ දරුවා. අපි මේ විඥානේ පැත්තක දාලා දරුවා ලොකු කරගන්න. එනිසා විඥානේ පදනම් කරගන්න මේ තමන්ගේම ජාතක දේවල් තමයි චේතනා, පත්තනා, අනුසය කියලා කියනවා මට්ටම් තුනකින් තැම්පතලා තියෙන අනිව පොඩ්ඩ අඳුන ගන්න පුළුවන් නම් එයාට කියන්නේ අසුතවත් පුතුජනය කියලා. එයාට කියන්නේ සුතවත් ආර්ය ශ්‍රාවකයයි කියලා. ඉතින් මේ සුතවත් ආර්ය ශ්‍රාවකයා හැම වෙලාවෙම පේනවා විඥානය අපිට මේක බලන්න පෙන්වන්න නැති වෙන විදිහට වීදුරක දැල බැඳිනවා වාගේ පාසි තියෙන වතුරක පාසි කොච්චර අයින් කරත් නැවත ඇවිල්ලා හා වෙනවා වගේ. එහෙම නැත්නම් රත්තරන් භාණ්ඩයක් තියෙන්න තියෙන්න තියෙන්න මලකඩ කච්චල් බැඳිනවා වගේ ඒක වැහිලා තියෙන. හැබැයි පුංචි තට්ටුවකින් වැහිලා තියෙන. අන්නේ තට්ටුව එක තැනකින් පරිදු කරලා දැනගන්නකොටම එයා දැනගන්නවා මිනිස්සෙක් ඕන කෙනෙකුට මේ ක්‍රමයට ගියොත් ප්‍රතිපදාතිකේ ගියොත් කෙලස් තුනී වුණොත් මේ ආත්ම නිවන් දකින්න පුළුවන් බව කියන්න පුළුවන්. Tamanට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. නමුත් ආගම කියනවා අපිට බෑ බෑ මේ මේ බුද්ධ ආගමේ බෑ මෛත්‍රී බුද්ධ ශාසනයකන් ඉන්නේ කියලා. ඒක කියනවා බෑ බෑ බෑ බෑ දසපාරමිතා පෙරනකම් බෑ කියලා. බෑ බෑ බෑ බෑ බෑ ත්‍රි හේතුක ප්‍රතිසන්ති වෙනකම් බෑ කියලා. දැන් කොහොමද දන්නේ දසපාරමිතා පිළිලාද කියලා? කොහොමද දන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්ති තියනවාද කියලා? කොහොමද දන්නේ මේ ජීවිතේ මේ ආත්මේ මේ බුද්ධ ශාසනයේ අරියත් වෙච්ච කට්ටිය ඉන්නවද නැද්ද කියලා. බෑ බෑ බෑ කියන කට්ටිය තමයි බුදුජානක කියන්නේ අසුතෝතෝ පුතුජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මේ යකෝ විදු අරිය ධම්මේ අවිනීතෝ. සප්පුරිසානං අදස්සාවි සප්පුරිසන්මේ අවිනීතෝ සප්පුරිධර්මේ අකෝවිදෝ. ආර්යයන් වහන්සේලා දැකලා නැහැ, ආර්ය ධර්මයක් අහලා නැහැ, ආර්ය ධර්මයේ හැසිරලා නැහැ. සත්පුරුෂයෝ දැකලා නැහැ, සත්පුරුෂයෝ අහලා නැහැ, ධර්මයේ හැසිරලා නැහැ. ඉතින් යාට පේන්නේ ලෝකේ ඔක්කොම අසාධාරණයක්. ලෝකේ ඉන්න හරියක් ඉන්නේ සටකපටයෝ. ඉතින් යත් හිතන ඒ හිතන මිනිහම සටකපට මිනිස්සෙක්. වංචනික මිනිසෙක් නමුත් ඇතුලේ තියෙන මේ පිරිසුදුකම දකින්න නම් විඥාන විඥානතෝ සංජානාති කියන එක වෙන්නේ හඳුනන්න යන්නේ මොකද අඳුනගත්ත ගමන් විඥානේ පැනලා කරනවා හඳුනීමෙන්ම අපි ඒක කියන්නේ අඳුනා ගැනීම කියන එක කියන්නේ මහායාන බුද්ධාගම කියනවා හැන්දකොරේ ගෙදෙට්ට එන මිනිස්සු දැකලා වයසක 100 කෙනෙක්ට යාච කෙනෙක් හරි අනේ මේ මගේ පුතානම කියලා ගෙට ගන්න ඌ හොරෙක් නැත්නම් මේ නෑදෑයෙක් කියලා ගෙට ගන්න. ඉතින් අර මනුස්සයා තනියේ ඌ කියලා පරණ නෑදෑකමක් අරගෙන ගෙට කොට වෙනවා. ඊට පස්සේ මොකද්ද ගෙදිට කරන්නේ කියන එක හොරාට යෝජනා කරලා බෑනේ. ගෙට ගන්නේ හොරෙක් නම් දරුවෙක් කියලා හිතාගෙන ඊට වැඩිය හපන් අපි මේ විඥාණයට දෙන සැලකිල්ල. ඉතින් කලුගේ කතාව තියෙනවා අපේ පැත්තේ හොඳට ඕම හිඟන්නේක් මේ කමරාල ගෙදර නැති වෙලාවේ ගෙදර එනවා. ඇවිල්ලා ඉතින් මැනිකේ කියලා හාමිනේ කියලා අර මනුස්සයාට ඉතින් භාගෙට සල්කිනවා නේ මට මේ ඩෙන්ගු හැදුනා එළෝ ගිහිල්ලා මෙලෝ ආවේ කියලා කියනවා. ඉතින් අම්මා කියනවා අනේ ඇත්තටම මෙලෝ ගිහිල්ලා මෙලෝ අපේ දුව එහෙනම් දකින්න ඇතිනේ. අපේ දුව නැති වුණානේ කලු. අර මනුස්සයා දැනගන්නවා මේ මම්මන්ඩි මෝඩයක් කියලා ඔව් ඔව් කලුව මට හම්බුණානේ. මට ඒකනේ මේ පාර කිව්වේ. ඒකයි ආවේ. අනේ මොකද්ද අපේ දුව කිව්වේ? අර අර රත්තරන් බඩුවකක් තියනවා කිව්වා දුවට අයිති ඔහු නේන්නම් ඔකේ හරි ආසාවෙන් නෙවෙයි හිටියේ අනේ උඹට පුළුවන් ද ගිහිල්ලා දෙන්න කියලා මං ඒකට තමයි ආයේ බොහොම අමාරුයි හාමිනේ අමාරුයි මන්නේ හොඳට මට කණ්ඩ කණ්ඩ වොණ්ඩ නෙවෙයි ඔක්කොම දෙන්නම් කියලා රත්තරන් බටි ඔක්කොම තල අනේ කලුවට ගිහිල්ලා දීපන් කියලා අර ඉංගන්න අතර දෙනවා ගන්න සුස් මාරු එතකොට ගම්මයාගේ ගෙටේ යනවා ගමරාලේ ඇවිල්ලා වෙලා කතා කළත් ඒක කල්ල කියනවා අනේ වී කිය වැඩි මිහිආවනේ ලෝකෙල මෙලොවක් මිනිස්සේ අර ගමරාලට ਉਹ ඇහෙන්නේ නැහැ. ඒ මිනිස්සු දැකලානේ අපේ දුව. ඉතින් මේව ඇහින්නේ නැහැ. මම මේ ඔක්කොම ටික රත්තරන් බඩුනවා. ඈ? තෝ කරපු වැඩේ. කිල විජහට අස්සය අරගෙන එළවන. වෙනකොට හොරා දුවනවා. හොරා ගහක් ළඟට දැකලා ගහට නගිනවා. අරු යන්තම් අර අස්සය ගැට ගහලා තියලා මේ මේ ගමරාලට ගහේ නගිනවා. අරු අත්තකින් බහැලා අස්සය අරගෙන දුවන ගමන් කියන එන අම්මා දුන්නා කියපා රත්තරන් බට්ටි කෝ සුදු අස්සය තාත්තා දුන්නා කියපන් කලුට කියලා කියනවා. <laughs> එච්චර තමයි අපි කරන්නේ. මේ gedere හොරකම් කරන්න එන විඥාණයට දෙන්න පුරුවන් තරම් සලකනවා. සලකලා සලකලා සලකලා උගේ වැඩේම අපිට ගන්තියක් අදින එක විතරයි. කද්දාකත් විඥානේ කොටු කරන්න තරම් පෞරුෂත්වයක් අපිට නැහැ. ඒ නිසා කවදද අපි විඥානං ඡායතනෙ කියලා මේ ආකාශයත් රූප ධර්මත් දෙක දැක්කට පස්සේ මේ දෙකම විඥානයේ විසින් වදන ලද දරුවෝ මිස ඒ දෙන්න දෙන්නෙක් නෙවෙයි ආකාශයේමයි භූත ඇමිනිලා තියෙන. ඒ භූත ධර්ම පරිච්ඡින්න කරන්නේ අවකාශය නිසා අවකාශයේ සහ භූත කියන එක matter and antimatter දෙකම එකයි. විඥානයේ මේ දෙක දෙකට බෙදලා කරන රණ්ඩුව නිසා අපි එක්ක රූප වලට කැමති නම් අරූපයට වෛර කරනවා. අරූපයට කැමති නම් රූපයට වෛර කරනවා. ඒ නිසා මේක වෙන්න නම් විඥානයේ තියෙන මේ දහංගටේ තේරෙන්න නම් ඒකේන ලාභ පාඩු දෙකට සම්බර වෙන්න මට ලැබුණා මට නැති වුණා. මට මට රිදුණා මට සැප හිතුණා. මම නම්බුව ලැබුවා අවනම්බුව ලැබුවා කියන මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවන මනුස්සයාට පුළුවන් විඥානයේ මේ දෙකට බෙදලා සැප දුක කියලා. හරි වැරදි කියලා. වේදනා සැප දුක් කියලා. නම්බු අවනම්බු කියලා බෙදෙන බෙදිල්ල හරහා අපි නාස්රණුව දාගත්ත මීහරකෙක් වාගේ අපි මේ විඥාණයට පහින්දින හැටි බලනකොට කවදා කාට ගොඩ එන්න පුළුවන් වේද? රජ කෙනෙකුට සිටුවරේකට හිතා ගන්න බෑ. මොකද මේගොල්ලෝ අනික් අයට වැඩිය උඩින් ඉන්න නිසා. ඒගොල්ලෝ හිතනවා මේ විඥාණය මට ලබන ආත්මෙත් මේ වගේම හිටි. එනිසා ඒගොල්ලෝ හිතන්නේවත් නෑ මේ ඉන්නේ විඥානේ දීපු ලණුවක කියලා. එනතම මේ චිත්‍රපටියක මම මේ භූමිකාවක ඉන්නේ කියලා තේරෙන්නේ. එයා හිතන්නේ මේ භූමිකාවේ චිත් මුළු ජීවිතේ කියලා. අපි මේ භූමිකාවේ රජෙකුට අඳ අඳිනවා. ඇඳට ඌ හිමయ్యා තමයි. වර කාඩ්බෝඩ් ඔටුන්නයි. කඩුවත් කාඩ්බෝඩ්, පටියත් කාඩ්බෝඩ්. ඒක ඇඳලා උඩට නැගගට පස්සේ එන්නු හටට මා මේ සටනින් බියව දන්නේ කියලා රාජසභාවේ කතා කරාට එළියට බැටර පස්සේ කසිපි ටිකක් බිල බෝකුඩේ ඉන්නේ හිමయ్యම තමයි රජුරවන්ට අඳින්නේ. ඉතින් ඇඳපු ඇඳිල්ල දිගටම රජුරෝ කියලා හිතා ඉන්නවා. ආන්නේම ඇඳිල්ලක් අඳින්න. නැත්නම් බුදුහාමර මොකටේ දෙතිසක්මා පුරුෂ ලක්ෂණ. බුදුහාමර මොකටේ මේ සර්වඥතා ඥානෙ පෙන්වන්න තොපිට වැඩිය මම උඩින් ඉන්නේ කියලා පෙන්වන්න. මොකද නැත්නම් අපි පිළිගන්නේ සාමාන්‍ය මිනිස්සු කැයිලෝ කතා කිව්වොත් එහෙම කියාවි ඌට මයිලෙන් දෙන්න බැරි වෙච්ච නිසා. මම මේ කතන්දර ගොතාන ඇවිල්ලා අපිට ගහන්න හදනවා. බුදුරජාණන් ඉහළම රජපුලේ ඉපදිලා ලබන තියෙන සියලුම දැනුම ලැබලා කිව්වා මමත් කෑවා. අවුරුදු 35. උඹලත් කාලා ඉන්නේ. ප්‍රශ්නයක් නැහැ. රාත්තල් ගාන දැනගනි. කොච්චර මඩ කනවද කියලා රාත්තල් ගාන දැනගනි කියලා මේ විඥානයේ තියෙන විඥානං ඡායතනෙ කියන එක අඳුනාගත්ත ගමන් පැනලා කනවා. රූප අඳුනාගත්ත ගමන් වගේ වේදන අඳුනාගත්ත නිසා සංඥා හරා සංජානාති විඥානං ඡායතන විඥානං ඡායතන සංජානාති කියන තැනදී වැඩි පටන් ගන්නවා. විඥානය කියන එකක් වැඩක් යනවා. ඒක වෙලාවෙන් වෙලාවට වෙනස් වෙනවා. ඒකට නිත්‍ය සංඥාවක් දෙන්න එපා. සංඥාවක් දෙන්න අනිච්ච සංඥාවක්. එතකොට විඥානං විඥානං ඡායතනං තිමඤ්ඤති එකක් වෙන්නේ. විඥානං ඡායතනක් අත්‍යවශ්‍ය තියෙනවමයි කියලා මඤ්ඤණා කරන්න ඕනේ. තියන්න පුළුවන් තියෙනකම් වදකේ. එයා තියෙනකම් යමපල්ලෙක්. අඳුනා දීපු ගමන් පැනලා කරනවා. එවන්චා විඥාන විඥානං ඡායතනතෝ විඥානං ඡායතනෙන් පිට බලනවා වගේ අපි ඒක අඳුරගෙන ඒකෙන් පිට බලන්න පුළුවන්. නැත්නම් පිටේ ඉඳලා මාව දිහා බලන්න පුළුවන්. එහෙම නැත්නම් විඥානං ඡායතනං මේති මඤ්ඤති. මේ විඥානං ඡායතන තමයි මම ධාතු ඇතුළේ තියෙන කාණ්ඩු ඇතුළේ තියෙන 13 අංශක මම ඒක රකින්න ඕනේ. ඒක මගේ පෞද්ගලිකත්වය. කාටවත් එකට ඇඟිලි ගහන්න ඕනේ නැහැ. උඹලා ඉන්නපම මගේ වටට දාන්න. මගේ රුචි අරුචි කියන අපි විඥානේ මේ රකින්න මෝඩකම ඉන්නේ අපරිඥාතං තස්සාති වදා. මහන්නේ මේ නොදැනුවත්කම නිසා මේක වෙලා තියෙන්නේ. විඥානේ තියෙන මේ හොරා නෑදෑයා කියලා ගෙටගත්ත මිනිස්සයා ගැන බුදුරජාණන් වහන්සේටවත් කොට දාන්න බෑ. එසා එනකොටම දැනගන්න පුළුවන් නම් මේ එන්නේ හොරෙක්. අඩු ගානේ. නෑදෑයා පුතා කෝක වෙතත් මේ එන්නේ හොරෙක් කියලාවත් දන්නවනම් ඒ මංසක කල යුත්තේ දන්නවා. අපි එහෙම නෙවෙයි මේ මංසයට පාවඩ දාලා උණු වතුරෙන් කකුල් දෙක හොදාන කකුල් පිහලා ගෙට තියලා උසස් සම්මාන කෙරුවට පස්සේ අර තම්බි කෙනෙකුට ගේ දුන්නලු රෑ විදින වඩුවේ මේ ගමරාල කෙනෙක්. තම්බි බලනකොට මේ වීමඩුවේ දෙදිතුනලු කුකුළු රෑ රාසියක් ඉන්නලු කූඩුවේ නෙවෙයිලු. උදේ පාන්දරම ඇවිල්ලා කුකුලෙකුත් කරේ ගහගෙන ඌ හිමීට පැනලා යන ගමන් ගමරාලට ඇහුණලු. ඒකල තම්බි හිටපන් මේ කුකුලාන්ට නකවත් හිටපන් කෝ කැඳ ටිකක් බීලා නෑ නෑ රාලාමි කුකුලා මගදී අඬලයි මං යන්නම් කිව්වා. මොකද කුකුලා කරේ ආන්නේ වැඩි තමයි අපට වෙලා තියෙන්නේ. මේ උටුවට ගේ දීලා විඥාණයට ගේ දීලා අපි රූපත් එක්ක පෙරකනවා. රූප හරහා තමයි විඥාන සෙල්ලම් කරන්නේ. වේදනා සංඥා සංකාර. නමුත් මේ ගේ දීලා ගොටගත්ත ඔටු වගේ ස්වභාවය තේරුම් ගන්න අපිට කොන්දපණ නැහැ. එහෙම නැත්නම් අපි කරන වැඩ පිළිබඳව තමම විවේචනාත්මකව බලන්න අපිට පුළුවන්කමක් නැහැ. මොකද අපිට සීලෙ නැහැ. හික්මීම නැහැ. තියෙන හික්මීම මදි. මේට වඩා මේ විඥානයේ මේක තෝරන්නේ කාගේ සුභ සිද්ධියද කියලා බලන්න. මේක හොඳයි කියන්නේ, මේක නරකයි කියන්නේ, මේක සැපයි කියන්නේ, මේක දුකයි කියන්නේ අන්නේ උපමානයේ විඥාන සංස්කාර ස්කන්ධය හදලා තියලා තියෙන්නේ. මයින් කෝදුව සංස්කාර ස්කන්ධය හදලා තියෙන්නේ. ඒක තමයි පුරোহিত වෙලා තියෙන්නේ. දැන් මේ ස්වාමීන් වහන්සේලා හරියට විනය සලකනවා. වියත කියන එක දන්නේ නැහැ. සුගත විද්‍යාර්ථි කියලා වචනයකට තමයි මේ වල සිවුරු ඔක්කොම අහන්නේ. වියත කියන එක දන්නේ නැහැ. අපේ මේ මේ අවුරුදු 2600 එක නැති වෙලා. ඊට පස්සේ කහවණුව කියන එක දන්නේ නැහැ. කහවණුවකට ෂැඩෝ වැලියු එකක් තියෙනවා. අතන කහවණුව මෙන්න දැන් කහවණුව කියන්නේ මෙච්චරයි කියලා රුපියලකින් හතරෙන් එකයි කියලා කියනවා. නැත්නම් ඩොලර් එකකින් හතරෙන් එකයි කියලා කියනවා. නැත්නම් පවුමකින් හතරෙන් එකයි. ඒක කොච්චර වෙනසක් වෙනවද? ඒ සංඝයා තමන් ගැන හෝ අනුන් ගැන තීන්දුව කරනකොට මේ මනින මිම්ම දැන් සාසනේ නැහැ. ඔය විනයට ගියක ඕනම කෙනෙකුට මුහුණ දෙන්න ප්‍රශ්නයක්. සම්මුතියක් ඇතුළත තියෙනවා අපි වියත කියන එක අපේ වියත වගේ තුනක් කියලා ගමු කියලා. වඩු වියතෙන් තුනයි. කහවණුව කියන එක මෙච්චරයි කියලා තියෙනවා. හැම පොතක්ම ඒක ඩිෆයින් කරන්නේ. ඉතින් මේ යාඩ් ස්ටික් එක නැති වුණාට පස්සේ අවංකව විනය රකින්න කෙනෙකුට නම් මොකද්ද වෙන්නේ බලන්න. මේ යාඩ් ස්ටික් නැති වුණයි කියලා කියන්නේ අපේ પરම්පරාවේ අතරමඟදී බැටන් එක වැටලෙන්නේ. අපි රේස් එකේ දුවනවා අපි අරගෙන යන්නේ කාගේද කොල්ලක්. අතරමඟදී මාරු කරලා. විනය ඉගෙන ගන්නකොට පොඩ්ඩක් මම මේ සංඝයා වහන්සේලාට කියන්නේ මේ අපි මේ මෙච්චර උනන්දුයෙන් බලනවා බලනකොට මේ මිනුම් දණ්ඩ පිළිබඳව ඕනම ශික්ෂාපදයක බලන්න තියනවාද කියලා. ඒ නැතිලා තියෙන මේක රටකින් රටකට ඇවිල්ලා තියෙනවා. දුර්භික්ෂ හරහා ගිහිල්ලා තියෙනවා. විදේශ ආක්‍රමණ හරහා ගිහිල්ලා තියෙනවා. මිනුම් දණ්ඩ නෑ අපේ. විනඳන්න නැති වුණාට පස්සේ අපි කොච්චර කිව්වත් උත්කෘෂ්ඨයි මධ්‍යමයි යෝමකයි කියලා මොකෙන්ද මනින්නේ? ඊයර ඉන්නේ මේ තායිලන්ත රජ කෙනෙක් පැවිදි වෙලා එයා මේ පාත්‍රය කියන එකට කියලා ගන්නවා එයා කියන පාත්‍රය කියන්නේ තමන්ගේ ඔලු කට සමාන ප්‍රබලිතයක් මධ්‍යමයි. ඔලු කටට පොඩි නම් පොඩි. ඔලු කට වෙන්න ලොකුයි. මේ හිතන මගද නැඩියෙන් නැලියක බත්තු වෙලා දාන්න පුළුවන් ප්‍රාණේ පාත්‍රය. ඉතින් මගද නැලිය කියන්නේ මොකක්ද? මගද කියන රටක් ඇත්තෙත් නැහැ දැන්. මගදෙට කියලා හවොත් තමසේ මගදෙද කියලා කුණු අර පහන්න දෙපයිය. උන් දන්නේ නැහැ. දැන් අපි ඉතල මගද හොයාගන්න. ඒ නිසා මගද නැලිය හොයන්න. නැලියත් තැන් තැන් වල වෙනස්. ඉතින් අපි මැරෙන්න හදනවා. මං කියන්නේ මේ විනය පහත් කරලා කතා කරනවා. මං කියන්නේ මේක පොඩ්ඩක් විවේචනාත්මකව බලන්න මොනවද අපි අල්ලගෙන නටන්නේ. එහෙම නෙමෙයි කරන්නේ. අපි කට්ටිය එකතු වෙලා කියනවා මෙච්චර තමයි කහවණු. අපි කට්ටියට එච්චර එච්චරයි. වියත මෙච්චරයි. නැලිය මෙච්චරයි. කුරුණිය මෙච්චරයි. ඉතින් ඒක දැතුවනේ අපි මේ දඟලන්නේ. ඊට වෙඩිය හපං මේ ආර්ථික සමීකරණ. ඊට වෙඩිය හපං මේ දේශපාලන න්‍යාය පත්‍ර. සීරම සූරාකෑමේ න්‍යාය පත්‍රයක් තියෙන්නේ. පුළුවන් එක බඩිය කා න්‍යාය මරාගෙන කණ්ඩ හදපු න්‍යාය පත්‍ර. ඉතින් අපි හිතන මේ හුදී ජනතාවට සපපෙනස න්‍යාය පත්‍ර හදලා තියෙනවාද කියලා. ඒගොල්ලෝ කියනවා න්‍යාය පත්‍ර වැරද්දුවොත් එහෙම <laughs> සෙල්ලම් නෙවෙයි මහවුලුගේ තපින්න වෙයි. හිටපියව කියලා. ඉතින් අපි yes කියාගෙන රකිනවා. කවුරු හදපුවාද? මම දැන් මෙතන න්‍යාය පත්‍ර තියනවාද? ඕනම කෙනෙක් වෙන්න මම දැන් මෙතෙන් අහන්න යාරේ කෝදුව දැනගන්න ඕනද කියලා මගද නැලිය දැනගන්න ඕනද කියලා දේශපාලන ව්‍යවස්ථා දැනගන්න ඕනද කියලා ආර්ථික නෑ අපි ඒකට කැමති නෑ අපි කැමති අනික් කට්ටිය ඇවිල්ලා යාරේ කෝදුව දික් කරන්න කුරුසෙ දික් කරන්න බෞද්ධ කොටිය දික් කරනකොට කැමති ඒ දික් කරන හැම කෙනාම පැවැත්මක් පිළිබඳ කතා කරන අය මිසක නැවැත්මක් පිළිබඳ කතා කරන අය නෙවෙයි විඥානය ගැන කතා කරනකොට අපි අර පැවැත්ම ඉඳලා නැවැත්මට යනවා පැවැත්ම ගැන හිතන එක අයෝනිසෝමනසිකාරයේ නැවැත්ම ගැන නැසෙනක යෝනිසෝමනසිකාරය. ඉතින් අපි කොහොමද මේ පැවැත්ම ගැන හිත හිතා ඉන්න කෙනෙක්? නැවැත්ම ගැන හිතන්නේ. කොහොමද ආශෘතවත් පුතුජණියෙක් සුතවත් ආරිය ශාවකෙක් වෙන්නේ? වෙන්න පුළුවන් අහවල් ක්‍රමයේ කියලා ක්‍රමයක් නැහැ. ඒක සම්පූර්ණ අහම්බයක්. ඒ නිසා ශාස්ත්‍රෝරු නිතරම බණ කියනවා. නිතරම උපදේශ දෙනවා පුළුවන් එක පුළුවන් වෙලාවේ පැවැත්ම වැත්ත කරලා නැවැත්ම හිතයි. පැවැත්ම ආස්පෙමත් හිතයි. ඉතින් අන්නේ වගේ විප්ලවීය චින්තනයකට එහෙම නැත්නම් රැඩිකල් වාදී චින්තනයකට අත්‍යවශ්‍ය විඥානය පිළිබඳ මේ අවබෝධය ඉතින් මේ පසුගිය දවස්වල සුමාන දෙකට ඉසවිල ඉඳලා අහන කටුකුරුදේ ස්වාමීන් වහන්සේගේ පරිසම්පාද දේශන 18 19 20 අහන්න ඒක පුදුම උත්සාහයක් කරන් තියෙනවා. ඒකෙන් තමයි මගේත් කට උල් වෙලා එන්නේ ඒ වචන පාවිච්චි කරලා ඒ නිසා ඒව අහලා මෙව්වත් කරලා තමයි ළඟ තියෙන අත්දැකීම පාසුබිම් කරගෙන ඥානයත් පසුබිම් කරන මේ ඇති හැටි ප්‍රකාශ කරන්නේ ඇතියට ප්‍රකාශ කරනට විඥාණයට තැනක් නැහැ. තෝරන්න බේරන්න යන්න එපා. අර්ථකථන දෙන්නේ නැතුව ඇතියට ප්‍රකාශ කරනවට කියන්නේ ආර්ය වෝහාරය කියලා. ඒකට බුදු කෙනෙකුට හරි උදව් කරතයි. මම ඇතියට නැතුව මේ හිතේ තියෙන දේවල් ප්‍රකාශ කරන ගත්තාම කාටවත් ලෙඩේ මොකද්ද කියලා අල්ලන්න බෑ. ලෙඩේ තියෙනවා නම් ලෙඩාගේ අත අල්ලන්න ඕන. ලෙඩා මගේ ගෑණි හින්දා මං ගෑණිගේ අත අල්ලන්න මගේ අත අල්ලගෙන බේත් දෙන්න කියලා මගේ අතේ නාඩි වලට වෙදාට ගෑණිගේ නාඩි බලන්න බෑ. මට සැකයි ගෑණි ගිය අතල්ලවට පස්සේ වෙලත් එක ගෑණි පැනලා ඊල්ස කියනවා මම ගෑණි ගිය අතල්ල ගන්නම් මගේ අතල්ල ගන්න බාණ්ඩි බලන්නේ කියලා අපි විදාරිය ඉතින් මිනිහාගේ නම කිරි හොඳාලු. ඉතින් විදාරියවල මේ කිරි හොඳා බේතර කිරි හොඳා කියලා ලියලා දුන්නා.